ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවට සූදානම් වෙක වශයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච බි කතංචාවුසෝ පච්චුප්පන්නේ සුධම්මේ සුන සංහීරති යංචාවුසෝ සක්චක්කුං යංචේච රූපා උභයමේතම් පච්චුප්පන්නං තස්මින්චේ පච්චුප්පන්නා න චන්දරාගා පටිබද්දං හෝති විඥානං න චන්දරාග පටිබද්ධත්තා විඥානස්ස න තදබි නන්දති න තදපි නන්දන්තේන පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භද්දේ කරත්ත සූත්‍රය බොහෝ වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන පසුගිය දවස් හතක් බණ භාවනා කරන්නත් ධර්ම දේශනා කරන්නත් එහෙම ධර්ම සාකච්ඡාටත් ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් තියාගත්තා. අදත් මේ ඒ ධර්ම දේශනා මාලාවෙම අටවෙනි ධර්ම දේශනා වශයෙන් ඉස්සරහින් තියාගත්තේ මේ තාක්කල් අපි විතර කරගන්න තේරුම් කරගන්න උත්සාහ කරපු ඒ උත්තරීතර වූ යහුද කලාව ඒ විවේකයේ විස්රාමයේ ලබා ගැනීමේදී කොහොමද මේ එළඹ සිටි අරමුණෙහි ආශාව බැඳීම ඇති කර නොගන්නේ කියන මාතෘකාවයි. ඉතින් අපි පසුගිය දවස් ටිකෙත් ඒ වටේම තමයි ධර්ම දේශනාව හැසිරුණේ. එතනදී අපි උත්සාහ කළේ භාවනා යෝග්‍යව ඉන්න කෙනෙක් අතීත රූප අනාගත රූප අයින් කරලා වර්තමාන කර්මස්ථානයේ අරගෙන ඒ කර්මස්ථානයේ දිගේ හොඳට හිත තැම්පත් වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ කාය සංස්කාර සංසිද්ධව ගත්තට පස්සේ එන රූපාකාර ඕහෝ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හිතට පතුවෙන දේවල් වලට ඇලෙන්නෙත් නැතුව කැටෙන්නෙත් නැතුව ඒ උපයා ගන්නාලද විවේකය දිගට පවත්වා ගැනීම සඳහා ගත යුතු උපදේශපන්ති අද මේ ඉදිරිපත් කරගත්ත එකෙන් ඒ විදිහට නීවරණයන්ගෙන් තොර භාවයට නැත්නම් නීවරණයන්ගෙන් තොර භාවයට ආසන්න වූ උපචාර මට්ටමට හදාගත්ත හිත චිත්ත රූප වශයෙන් පහළ වෙන වේදනා සංඥා සංඛාර වලින් වෙන් කර ගන්නට යම් ප්‍රමාණයකට හැකියාව දක්ෂතාවය ඇති කරගත්ත යෝගාවචරයා එදිනදා ජීවිතයේ මේ ඇහැට මේ වෙලාවේ මුලිච්ච වෙන රූපය මේ වෙලාවේ කනට ඇහෙන ශබ්දය ගඳට රසට පහසට මූණ දිමින් කොහොමද හිත වෙන් කරගෙන නැත්නම් මෑත් කරගත්ත හිතකින් ජීවත් වෙන්නේ කියලා අර සූක්ෂම වශයෙන් පරියන්කේදී අත්දකපු දේ සක්මන් කරනකොට හෝ එදිනදා කටයුතු කරනකොට හෝ අරණ්‍ය සේනාසන නැත්නම් තමන්ගේ දෛනික ජීවිතයේ එදින්දා කටයුතු කරනකොට කොහොමද ඒ ඇලී ගන්නෙත් නැතුව බැඳී ගන්නෙත් නැතුව රූප දැක්කත් සද්ද ඇහුණත් ගන්ධ රස පහස දැනුණත් කටයුතු කරන්න කියලා. ඒක ඉතින් ටිකක් බොහොම සංකීර්ණයි. ඒ වගේම බොහොම තමන් වශයෙන් සම්බන්ධ වෙලා යෙදී ගත කළ යුතු අවස්ථාවක්. ඒ නිසා ඒක පිළිබඳව විස්තර කරනකොට මේ මහා කච්චායන ස්වාමින් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කාර්යයන් වහන්සේලා දැක්කේ නැත්නම් ආර්ය ධර්මයේ අහලා නැත්නම් ආර්ය ධර්මයේ හැසිරීලා නැත්නම් එහෙම නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ අහලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ හැසිරීලා නැත්නම් එහෙම කෙනෙක් රූපයක් දකින්නකොට ඇහැට ඒ දකින්න රූපයත් එක්කම ඒ දකින්න රූපයත් ඒ වෙලාවේ පහළ වෙන මේ චක්කු විඥානයේ සහිත ප්‍රදේශات එතන එතන උපේන දේවල් බව දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා ඒ දකින්න දේට මන අපේ පහළ කරනවා. uppannam manapam uppannam amanapam uppannam manapamanaapam කියන විදිහට ඒ දැකපු දේ දැකපු රූපේ එක්ක සුභ වශයෙන් ගන්නවා නැත්නම් අසුභ වශයෙන් ගන්නවා. නැත්නම් රාග වශයෙන් ගන්නවා නැත්නම් දෝෂ වශයෙන් ගන්නවා. ඒක එතන එතන උපදිලා එතන එතන නැති වෙන දෙයක් විසින් ගන්න දාන්නේ නැහැ. මොකද හේතුව මේ ආර්ය ආර්ය ධර්මයේ හැසිරিলা සත්පුරුෂ ධර්මයේ හැසිරিলা ඒ ධර්මයේ අහලා එහෙම උත්තරෙන් අසලා දැකලා නැති නිසා අන්න ඒ විදිහට දකින්න රූපයක් පාසා පටිබද්ධ චිත්තයක් ඇති කර ගන්නවා රූප රාග පටිබද්ධ චිත්තය ඡන්ද රාග පටිබද්ධ චිත්තය ඇති වෙනවා ඒක විඥානයක් ඇති වෙනකොටම ඒ ඡන්ද රාග විඥානයක් ඇර කවදාකවත් ඡන්ද රාග නැත්තම් රාග විනිබද්ධ චිත්තයක් ඇතිවීමක් පිළිබඳ දන්නේම නැහැ. මොකද මේ එහෙම ධර්ම වලට විවෘත වෙලා නැති නිසා. අනිතික ඒක තමයි කළ යුත්තේ කියලා දන්නෙත් නැහැ. ඒ වෙනුවට කරන්නේ දකින දකින රූපේ සද්ද ගන්ධේ රස පහසේ රස වින්දනයට එහෙම නැත්නම් ආස්වාදයට යෑම දක්ෂකමක්. ඒක තමයි පෙරපින කරපු පින කියලා. ඒ චන්දරාග මිනිබද්ධ විඥානය තමයි පෝෂණය කරන්න බලන්නේ. නමුත් සත්පුරුෂය දැකපු කෙනෙක්, ආර්යනාථලා දැකපු කෙනෙක්, ඒ සත්පුරුෂාර්ය ධර්මයේ අහපු කෙනෙක්, සත්පුරුෂාර්ය ධර්මයේ විනේනේ වෙච්ච කෙනෙක්, නැසිරිච්ච කෙනෙක් දැනගන්නවා ඒ චන්දරාග විනිබද්ධ චිත්ත පහළ වෙනවා, විඥාන පහළ වෙනවා. මේකෙන් තමයි මේ චේතනා පහළ වෙලා, කර්ම රැස් වෙලා විපාක වට වශයෙන් සංසාරය ඇදෙන්නේ. ඒක නිසා මේ උපදින්න ඉඩ තියෙන චන්ද්‍රාග විනිබද්ධ චිත්තය දැනගෙන ඒ නොයිපද වීම පිණිස ඒක අභිනන්දනය නොකර ඒ අභිනන්දනය නොකිරීම නිසා ඒ දකපු රූපෙන් විස්්‍රාම වෙන ගතිය විවේක වෙන ගතිය තමයි ඒ සත්පුරුෂ ආශ්‍රයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ආර්යයන් වහන්සේලා දැකලා, ඒ ආර්ය බණ අහලා හැසිරෙනවා කියලා කියන්නේ. විනයනය කරනවා කියලා කියන්නේ. ඉතින් මේ අදහස තමයි අපි මේ දවසේ ධර්ම දේශනාව වශයෙන් අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අර දකින දකින රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් පහසා එහෙම නැත්නම් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින චක්කුසෝත ගහන ආදී සෑම විඥානයක් පාසාම චන්දරාගයේ උපදන ඉපදවීම දක්ෂකමක් කියන ලෝකෙක එහි තියෙන ආදීනව පෙන්නලා නැත්තම් හේතු ගන්නලා ඒ තරම්ම සංසාරයක් මේ නරක ඇබ්බැහියේ යෙදිලා මෝහ පටල වැඩිච් වැටිච්ච මේ විඥාණයට එහෙම රූප රූප රාග ඡන්දය ඇති නොකර ගන්නා විඥානයක් ඇති කර ගන්න පුළුවන් කියලා පෙන්නලා දෙන එක තමයි ඒ සත්පුරුෂ ධර්මය කියන්නේ එහෙම නැත්නම් ඒ ආර්යයන් වහන්සේලාගේ මෙහෙය කරන්න වෙන්නේ. ඒක නිසා සරුවචන වහන්සේ ඒ කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ පෙන්නකොට කියලා දීලා තිනවා දුක්කරං කරෝති කියලා. අනික් සියලුම දෙනා යාළුවෝ කියලා හිත මිත්‍රයෝ කියලා පොහසත් කියලා හැකිතාක් දුරට එහි කනේ නාසයේ දිවේ කයේ මේ චන්ද රාගය සහ ඒකට විනිබද්ධ හිත් පහල කිරීම උගන්නන ලෝකේ මේකමයි සාපය කියලා මේකමයි ක්ලේශය කියලා මේකමයි අනාගතේ අපි නාස්ලනු දාගත්ත ගොනෙක් වගේ සංසාරට බඳින්නේ කියලා මේකමයි භව නෙට්ටිය කියලා මේ ඊටාම දුෂ්කර උදේ කියලා දෙන එක තමයි කල්යාණ මිත්‍ර ගුණය කියලා කියන්නේ දුක්කරං කරෝති සමහර විටක ඒ අහන කෙනත් ඒ කල්යාණ මිත්‍රාගේ ඒ කෘත්‍යයට සමාලාවට නාස්තිකව දොස් කියනවා මේ මේ රසලෝලී ලෝකයෙන් වෙන් කරන්න හදනවා කියලා. එහෙම නැත්නම් රසාස්වාදයෙන් අයින් කරන්න හදනවායි කියලා. ඒක සරුවචනාන්තර නිට්ටර අහපු චෝදනාවක් තමයි අපගබ්බෝ අතිකිච්චෝ නෑ අපගබ්බෝ අරසරසෝ ආදිවාසී දොස් කියනවා මොකද ඒ තරම්ම ලෝකයා මේ රසාස්වාදේ දුවන්නේ. නමුත් ඒ කල්යාණ මිත්‍රයා නැත්නම් සත්පුරුෂයා ආර්යයන් වහන්සේ ඒ කවුරු මොන තාලෙන් Tamangen යමක් බලාපොරොත්තු වුණාට දෙන්නේ අර දුෂ්කර දේ. හැබැයි ඒක දෙන්නකම් ප්‍රයත්නය අතහරින්නේ දුක් කරන් කරෝති. දුද්දදන් දදාති. දෙන්න බැරි දේ දෙනවා. අනිත් ඔක්කොමලා දෙමාපියෝ දරුවන්ට දෙන්නේ රූප සද්ද ගන්ධ රස විඳලා ආස්වාදේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව බැඳගෙන ආස්වාස කරන රසලෝලිකම ඇති කරලා දෙනවා. එනොත් ආරණාංශය හෝ සත්පුරුෂයා හෝ කල්යාණ මිත්‍රයා මේකමයි මේ තමයි ළඟ තියෙන ක්ලේශය කියලා ඒකේ අනිත් පැත්ත පෙන්ලා දෙනවා. ඒ නිසා කියන දුත් දදන් දදාති කියලා කියනවා. දෙන්න බැරි ඊටාම දුෂ්කර දේ নানা ප්‍රකාර ක්‍රම වලට ආදලා දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති. සාමාන්‍ය ලෝකයේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා ගැනීමට මිනිස්සු ප්‍රයෝග කරනවා ප්‍රයත්න කරනවා ඒකෙදී සෑහෙන ඉවසන්න ඕන ඉවසලා තමයි කියාකරේ හම්බ කරගන්නේ නමුත් මේ ආර්යයන් වහන්සේලා හෝ සත්පුරුෂයෝ හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කිසිම දෙයක් අපව බලාපොරොත්තු නැතුව ඊටත් වඩා වූ ඉවසන ඉවසිල්ලක් ඉල්ලනවා ඉවසනවා මොකද මේ ධර්මයේ හැම කෙනාටම තේරෙන්නේ නැති නිසා ඒ කාම ලෝකේ ඉන්න අය පුරුද්දට වගේ විහිළුවට වගේ දොස් කියන්නේ ඒ උගණන කල්යාණ මිත්‍රයන් තමයි. ඒක ඔය රේරුකාණ චන්දේවුණු ස්වාමීන්ගේ පොතේ ලියලා තියෙනවා මිනිස්සු නිකන් ඉන්නවට විහිළුවට වගේ සංඝයාට බණින්න එක තමයි කරන්නේ. ලේසිනේ. අහසට ඕන තරම් බැන්න හැකි මේ අවුව වෙලා මේ උෂ්ණ වෙලාවේ පායනවා කිය. එනිසා මේ සීතල වෙලාවේ වහිනවා කිය. ඒ වගේ සංඝයාට බණින එකත් ඒක ඉතින් බුරුද්දක්. මොකද මම හොඳටම දන්න මම කරලා තියෙන හින්දා. ඉතින් එහෙවුතියෙද්දී එහෙව් සංගයා එහෙව් බයින කෙනාට මේක කියලා දෙනකොට එසේ මෙසේ ඉවසILLක් නෙවෙයි ඉවසන්න තියෙන්නේ. සාමාන්‍ය දරුවෙක් ප්‍රසූත කරන මවක් ලෝකේ ඉතාමත්ම දුෂ්කර වූ ඒ විලිරුදාව විඳිනවා. ඊටත් වැඩි අමාරුයි කියලා කියනවා මේ සෝවාන් කෙනෙක් ප්‍රසූත කරනකොට ආර්ය ලෝකෙට ප්‍රසූත කරන්න දරණ විලිරුදාව. ਸਰවඥාසේ ඇරිච්චාම එවැනි වැඩිම ගාණ ප්‍රසූත කරපු උත්මෙන්නාන් තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ නිසා ਸਰවඥාන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සඳහන් කරා ශාසනයේ මාව කියලා. වැඩි ගාණක් ආර්ය මේ පෘථග්ජනය ආර්යයන් වඩටපත් කරා. මෙතනදී මේ ඉවසන ඉවසිල්ල මොන විදියෙන්වත් මේ ලෞකික ලෝකේ තියෙන මිමි වලින් මනලා විඳින්න බෑ. ඉතින් ඒක ඒක දන්න දැනගත්ත මේ පෘ탁ඥයෝ ස්තුති කරනවා නාන අප්‍රදේවල ඉතින් අර ඇත්තටම අද බැඳි ගමට කරාට මොන තාලෙන්වත් ඒක අම්මගේ කිරිබිල ගෙවන්න බෑ වගේ ගෙවන්න බෑ. Taman කවදා හෝ තව කෙනෙකුට ඒක කියලා දෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අවබෝධ කරනවා කියන එක සිම්පල්. ඒක ලේසි. නමුත් කාටද කියලා දෙනවා කිව්වහම සම්පූර්ණම වෙනස් කලාවක්. එතින්දී වැඩියෙන්ම අවශ්‍ය කරන්න වෙලා තියෙන්නේ ඉවසන්න ඕන. පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ. ඉතින් අපි හිතන්න ඕනේ මේ අවුරුදු 2600ක් අප කරා මේ පැමිණිච්ච ගමනේදී අපි නොදන්න අපි නොදැක්ක අපිට ලේටයක සම්බන්ධ නැති පුදුමාකාර ආචාර්ය ප්‍රචාරය પરම්පරාවක් නොවිඳිනා දුක් විඳලා නොසනා බැනුම් අහලා විඳීමක් විඳිලා නිසා තමයි අපිට මේ gediya පිටින්ම කහ කෑල්ල දෙකට කැඩුවා වගේ රත්තරම්වට මේ ශාසනය හම්බෙලා තියෙන්නේ. ඒක නිසා එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රයකට සම්බන්ධ වෙච්චි නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති එහෙම බණක් අහලා නැති එහෙම බණක් ක්‍රියාවත් කරපො නැති කෙනෙකුට ඉතින් ස්වභාවයි රූපයක් දකිනකොට මේ ඇහැ ස්ථිර දෙයක් ඒ දකින්න රූපේ ස්ථිර දෙයක් ඒකින් ඇති වෙන චන්ද රාගයේ අනිවාර්යයෙන්ම වැන්නේක් විසින් සැප පිනිස කළ යුත්තක් ඒකට බැඳෙන්න ඕනේ ඒක තමයි මම කරන්න ඕන කියන එක තමයි මේ ලෝක සම්මුතිය ඉතින් ඒ ලෝකේ ඔය තියෙන ඇහැ දිගට පවතින දෙයක්වත් නෙවෙයි. ওই පිටින රූපේ දිගට පවතින දෙයක්වත් නෙවෙයි. දෙකම පටිච්ච සමුප්පන්නයි පච්චුප්පන්නයි. මේකෙන් පහළ වෙන්නා වූ ඒක දැක ගැනීමේ චන්දරාගය ඒකත් නිකන් ගිනි පෙට්ටියක පැත්ත ගිනිපු ගිනිපුර ගැහුවට පස්සේ පහන වෙන ගිනි පිළුඟ වගේ දෙකක ගැටුමකින් අත ගන්න දෙයක් මේකට ඇලෙනවයි කියලා කියන්නේ මේ අහසේ තියෙන වලාකුලක හැඩයක් ඉස්තර කරන්න හදනවා වගේ වැඩක්. දැලකින් හුලම් බදන්න හදනවා වගේ වැඩක් කියලා ඒ පෘ탁ජන කෙනාට ඒක අඳුනලා දෙනකොට දුක්කරං කරෝති දුක්ඛමං කමති දුද්දදන් දදාති ඒ වගේම ගුය්‍යම සාවි කරෝති කියලා තියෙනවා එහෙම කරනකොට ඒ පෘ탁ජනයාගේ පෞද්ගලික චරිත ලක්ෂණ ගොඩාක් හෙලි කරන්න වෙනවා තමන්ගේ පාපොච්චාරණ කරන්න වෙනවා ඒ වගේම විඳපු දුක් මුින් නොබැනිය හැකි දුක් විශාල ප්‍රදේශයක් ඒ ආර්යයන් වහන්සේට සත්පුරුෂෙන්ට ඇහෙන්න මන කවදාකවත් ඒව හෙලි කරන්නේ ඒ ආරසා කරන එක කිසිම වෙලාවක චර්ත ඝාතනයක් සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට අරසා කරනවා. ඒ වුණාට තමන්ගේ ජීවිතේ 100%ක් විවෘත කරලා පෙන්නනවා. තමන්ගේ කිසිම රහසක් තියාගන්නේ රහසක් තිබ්බොත් ඒක පෘථග්ජන ලෝකේට මහා ලොකු කොස්සක් හිටිනවා. ඇහැට කුණ වැටුණා වගේ. නිසා කවදාකවත් Tamange ජීවිතේ රහසක් තියාගත්තොත් බෑ. ඒ නිසා ඒක සම්පූර්ණ විනිවිද පේන සුළු එකක් වෙන්න ඕන. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී එකක් වෙන්න ඕන. සම්පූර්ණ ශ්‍රම විභජනයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒ යම් කිසි කෙනෙක්ගේ බද්ධ කරත්තේ තීරුම් ගන්න විවේක වෙන්න උත්සාහ කරන වෙලාවේදී ඒ මනුස්සයා මොන්න තරම් දුකකටපත් වුණත් ආර්ථික දේශපාලන සමාජික කවදාකවත් දුකේ තිය අතහරින්නේ නැහැ. පුළුවන් තරම් එකේ මුල මැද අග එකට ඉඳලා සම්බන්ධ වෙලා කියනවා මේක තමයි ස්වභාවය කොම්බත් නෙවෙයි මමත් නෙවෙයි මේක හේතුඵල ධර්මයක්. අපි මේක ධාර්මිකව ඉවසන සුළු ගතියකින් තේරුම් ගනිමු කියලා අන්නේ වගේ කල්යාණ මිත්‍රයෙක් හම්බුනාට පස්සේ ඒ කල්යාණ මිත්‍යා කරන දේ තමයි ප්‍රත්‍යুৎපන්න ධර්මයන්හි හිත බැඳෙන ගතිය නිදර්ශනසහිතව තේරුම් කළා දීලා ඒක තන්නේ කරම පෞද්ගලික දෙයක් බවත් ඒක පිළිබඳව හිත සම්මාදිට්ඨිය සහ පෙරදක්ම හදාගත්තොත් ඒක මේ සූළු කාලයක් ඇතුළත එසේ නොවීම පිණිස හික්මෙන්න පුළුවන් බවත් පෙන්ලා දෙන එක තමයි කල්යාණ මිත්‍යාගේ යුතුයකම එහෙම වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා අර භාවනාවේදී හෝ යම් වෙලාවක දැනගත්තොත් යම් යම් වේදනා එනවා භාවනාව නිසාම යම් යම් සංඥා එනවා භාවනායි කවදීකදී යම් යම් සංස්කාර එනවා විඥානගත තත්ත්ව එනවා එකක්වත් මම කියා ගන්න එපා අබිරමණය කරන්න එපා ඒක විවේකයට බාධා කර ගන්න එපා ඒකෙන් තමංගේ උදකලාව නැති කර ගන්න එපා කියලා පුරුදු කරාට පස්සේ ඒ පුද්ගලයා රූපයක් දකින්න වෙලාවේදී මේ මහා කච්චායන මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහට යදාවසෝ චක්කුංච යේච රූපා uppajjati ඇහත් ඒ උපදින රූපයත් ඔබේ මේත ඔබේ මේතම් පච්චුප්පන්නා ඒ වෙලාවේ මේ ඇහත් ඒ ඇහැට මුලිච්ච වෙන රූපයත් දෙකම පටිච්ච සමුප්පන්නයි කියන එක තමයි මේ පෙන්ණු කරලා දෙන්න හදන කාරණාව. ඒ කියන්නේ මේ ඇහෙත් පේන රූපයෙත් තියෙන අනිච්ච සංඥාව ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් මේ පෘථග්ජනය දිගටම රණ්ඩු කරනවා, දිගටම වාද කරනවා. එහෙම කොහොමද කියන්නේ මේ රූප දිගටම මේ ඇහැ දිගටම තිබුණා. මගේ වම් ඇහි පෙනීම හොඳයි, දකුණු ඇහි පෙනීම නරකයි. ඕක මම මෙච්චර කාලයක් දැක්ක නිසා ඇහැ දිගටම තිබුණා කියලා. එහෙම නැත්නම් මේ අල්ලන පේන රූපය මේ මේ ආකාරයි, ඒක ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි කියාගෙන ඉන්න ලෝකයේ ඒ ඇහත් අනිත්‍ය බව, රූපයත් අනිත්‍ය බව පෙන්ලා දුන්නාට පස්සේ ඒ කියන්නේ තීර්ණ මූල ධර්මානුකූලව ඒ පුදුල ඒක තර්ක වාසයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාට තේරුම් ගත්තට පස්සේ තමයි එහාට ඒ රූපයක් දකින්නකොටම එහත් දකින්නකොටම මේ ඇහැ යෙදෙනකොටම ඒ දෙක ඒ වෙලාවේ එකලස් වෙන එකක් කියලා තේරෙන්නේ. මේක විස්තර කිරීම සඳහා උදාස උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු මේ මේ භාවනා කරපු කවුරු හරි කියලා. හොඳට සක්මන් කර කර ඉන්නකොට සක්මනේ මැද හරියේදී මේ සතිය කියන එකක් අද්දාගෙන. හොඳට සතියෙන් ගිහිල්ලා දැන් ඔන්න සක්මනේ කෙලවරේ හැරෙන වෙලාවේදී අර සතිය කැඩෙනවා. ඒ සතිය කැඩීමට දකින්න රූපේ හේතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කුරුළු සද්ද ආදී සද්ද හේතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර පයේ පතුලේ තිබුණ අද්දකි වෙනකොට කයි අනික් පැති වලින් එන වේදනා හේතු වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම කාය ප්‍රසාදයේ තිබුණ හිත මේ পায় පොළවේ වදිනකොට කාය ප්‍රසාදයේ තිබුණ හිත සක්මණ කෙලවරදී හැරෙන තැනදී චක්කු ප්‍රසාදයට හෝ සෝත ප්‍රසාදයට හෝ කණේ වෙනත් තැනක කයේ ප්‍රසාදයකට හැරෙන අවස්ථාවක් ගත්තොත් ඒ ඉරියාපත සංදියක් නැත්තම් මේ ඉඳුරංගයෙන් මාරුවක් වෙන තැනක් ගත්තොත් එවැනි අවස්ථාවකදී අපි නිදර්ශනයක් වශයෙන් මෙතෙන්දි ගන්නවා තමන් භාවනා කරන සක්මන් භාවනා කරන කෙනාට දිහාවට එන කෙනෙක් එතන මොනවාරි වස්තුවක් එහෙම වෙලාවේදී ඒ පුද්ගලයාට අර හේතු කරුණු කීපයක් නිසා අර ඒකාකාරව කරගෙන ගිය වම දකුණ බැලීම වෙනුවට හිත ඒ පිස්සු රිලවට හිරකීත කියන පිස්සු රිලවට ඒ කයේ තියෙන අර ඒකාකාරීකම වෙනුවට අර බලන එන රූපේ බලන්ඩ පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම පෙළඹුණාට රූප බලන්ඩ ඒ වෙලාව ඕනනම් සද්දේ අහන්නත් අවස්ථාවක් තියෙනවා. ගඳක් විඳින්න අවස්ථාවකුත් තියෙනවා රසක් විඳින්න අවස්ථාවක් තියෙනවා කය වෙන තැනක පහස විඳින්න අවස්ථාවකුත් තියෙනවා නැත්නම් ආස පය තබන එකේ පතුලෙම හිත තියන්න අවස්ථාවකුත් තියෙනවා අන්න ඒ වගේ ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරන් හයේ ඇහැටම හිත යන්නත් ඇහැට හිත යාම නිසා කන නාසය දිව කයෙන් හිත විනිර්මුක්ත වෙන්නත් වෙන් වෙන්නත් පහෙන් එක් අවස්ථාවකුයි තියෙන්නේ. අපි හිත පැත්තක තිබ්බත් ඉඳුරන් පහක් තියෙනවා පහෙන් කොයි එකද දැන් ක්‍රියාත්මක වෙන්නේ ඊගා චිත්තක්ෂණේ කියලා. එහෙම නැත්නම් කියනවනම් මේ විඥානයේ පහළ වෙන්නේ චක්කු විඥානයේ වශයෙන්ද සෝත විඥානයේ වශයෙන්ද ගාහණයේද ජීවහාද කායද කියන එක තාම විනිශ්චය වෙලා නැහැ. දැන් මේ යෝගාවචරය කෙලවරට ලං වෙනවා. වෙච්ච ගමන් අපි හිතමු ඇහි පහළ වුණයි කියලා. ඇහි පහළ වෙනවයි කියන්නේම කන බීරි වෙනවයි කියන එකයි. නාසයෙන් දිවෙන් කයෙන් කිසිම පහසක් ලබා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා කියන එකයි. එහෙම නැත්නම් ඇහැට සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා එතන ඇහැ පහළ වෙනවයි කියලා කියන්නේ චිත්තක්ෂණයේ චක්කු විඥාණය ඇහි ඔපේට සම්බන්ධ වෙනවයි කියන එකයි. ඒක හැම වෙලාවෙම සම්බන්ධ වෙලා තියෙනකන් නෙවෙයි. ඒකේ වෙලාවේ හරියට වාහනේ කොයි ගියර එකටද ඇමිනිලා තියෙන්නේ කියන වගේ. එතකොට ඒ ඇහැට හිත ගියාට පස්සේ එල්ල වෙන මුලිච්ච වෙන රූපයත් සද්ද තියේදී ගඳ තියේදී රස තියේදී පහස තියේදී නැත්නම් රූප රූප තියේදී සද්ද රූප තියේදී ගන්ධ රූප තියේදී රස රූප තියේදී මෙන්න මේකයි එල්ල වෙන්නේ කියන එක කොච්චර දෝ රූප තිබුණත් ඒ වෙලාවට හිත අහුලගන්නේ කෝකද කියන එක ඒකට කියන්නේ ආපాతගත වෙන්නේ කොහොමද කියන එක දෙමලෙන් කියනවා මුලිච්ච වෙන්නේ කෝකද කියන එක සම්පූර්ණ හම්බයක් ඉතින් මෙන්න මේ අහම්බ දෙකක් එකතු වෙලා ඇහැට ගිය හිතත් චක්කු විඥානයත් බාහිරින් ආපු රූපාරම්මණයත් කියන දෙක හරියට නිකන් අකුණු විදුලියක් කොටන්නා වගේ සම්බන්ධ වෙනකොටම චක්කුංච පටිච්ච රූපේච පටිච්ච රූපේච වෙත එළඹි රූපය uppajjati චක්කු විඥාන එතකොටම චක්කු විඥානයකට උදව් කරන්න ඕනේ මේ தত্ত্ব තුන එකතුව සංගතිය කියලා කියන්නේ එකතුව ගමන් කිරීම පස්සේ කියලා කියනවා. එතකොට ඒ වෙලාව ඕනනම් ඇහි වෙන්නත් පුළුවන්, කනේ වෙන්නත් පුළුවන්, නාසය වෙන්නත් පුළුවන්, දිවේ වෙන්නත් පුළුවන්, කය වෙන්නත් පුළුවන්. ඇහි වුණා නම් රූපයක් වෙනවා, කනේ වුණා නම් සද්දයක් වෙනවා. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. අන්න ඒතිෙදි ඒ දී ඇති චිත්තක්ෂණේ ඒ ඇහැට ඒ රූපය මුලිච්ච වෙලා එතනටම හරියට චක්කු විඥානේ අනුග්‍රහය ලැබෙනවයි කියලා කියන්නේ පුදුමාකාර පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක අමාරු සතිය පිටු නැති කෙනෙකුට හිතා ගන්න. උදාහරණයක් වශයෙන් මේ මහසිසාඩුගේ පොතේ ලියලා තිනවා අකුණු විදුලි කරන හැන්දෑවක මන්දාරමක හරියටම මේ වෙලාවේ දිහා බැලුවොත් ඒ අකුණු විදුලි ඡාපය මෙන්න මේ ආකාරයෙන් විසිරී ගියා කියන එක වෙන්නකොටම පේනවා ඊට චිත්තක්ෂණයට කලින් ඇහි මේ ආකාශයේ කිසිම ලකුණක් නැහැ ඒ අකුණු විදුලි පුපුරලා ගිය ගමන්ම ආකාශයේ කිසිම ලකුණක් නැහැ හරියට මේ වෙලාව බලන් හිටියොත් අකුණු විදුලිය දැක් ගන්න පුළුවන්. විදුලි ඡාපය දැක ගන්න පුළුවන්. නැත්තම් බෑ. අන්න ඒ වගේ බුදුමාකාර අහඹයක් තමයි මේ රූපයක් පේනවා කියලා කියන්නේ. ඉතින් ඒ සිදුවෙන සංසිද්ධියේදී මේක සිද්ධ වෙන්නේ කර්ම දෙයක් කර්මයක් නිසාද අපේ රුචි අරුචි නිසාද අපේ පෞරුෂත්වේ නිසාද එහෙම නැත්නම් අන්‍යාගමිකයන් හිතන විදිහ දෙවියන් වහන්සේගේ බලපෑම නිසාද ඒක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. අපිට එකයි කරන්න පුළුවන්න්නේ සතියෙන් හිටියොත් ඇහි කනේ නාසයේ දිවේ කයේ කොතනුවත් පහළ වෙන්න පුළුවන් හිත දැන් තියෙන්නේ ඇහි. දැන් මට පේන්නේ කහ පාටක්. දැන් මට පේන්නේ නිල් පාටක්. දැන් මට පේන්නේ රවුන්ඩ් දෙයක් හතරක් දෙයක් කියලා වෙන්කොල දැනගන්න පුළුවන්. ඒ හතරක් දෙේ රවුන්ඩ් දෙත් ලක්ෂයක් රූප මැද තියෙන එකක්. මහා වැලි කන්දක අසරින් කියලා තියෙන මණිකක් දකින්න වගේ. එහෙම නැත්නම් පිටුරු ගොඩක් අසේ තියෙන ඉදි කට්ටක් දකින්න වගේ. ඒ අදාළ වෙන රූපයත් රූප ලක්ෂ ගානකට සම්බන්ධ වෙන්නේ. අන්නේ දකින ඒ පහළ වෙන ඇහත් ඒ වෙලාවට මුලිච්ච වෙන රූපයත් ඒ මේ දුවන පිස්සු හිත ඒ වෙලාවට ඇවිල්ලා ඒකටම අනුග්‍රහ කරනවා කියනකොට එතන තියෙන පටිච්ච සමුප්පන්න ගතිය. අන්නේ පටිච්ච සමුප්පන්න ගතියෙන් ඇති කරන්නා වූ මේ රූපයක් දකිනවා බලන්න. Taman බලන්නෙක් බවට පත් වෙනකොට ඒ බලන රූපේට ඇතිවෙන්නා වූ තද්ද බල බැඳීම නිසා තමයි මේ වෙලාවට එන සද්ද නැහැ තත්ත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් ගන්ධ රස පහස නොදැනෙන තත්ත්වයටපත් වෙන බලන රූපයත් ඒකට අපි මන්මත් වෙන නිසා. එහෙම නැත්නම් මන්මත් වෙන සුළු රූපය තමයි සාමාන්‍ය හැඟීමක් දෙන්න පුළුවන් සද්දේට හිත නොයවා ඒ පැත්තට ආකර්ෂණය කරගන්නේ. සාමාන්‍ය හැඟීමක් දෙන නැත්නම් අපි දුක්කම සුඛයක් දෙන ගඳ අමතක කළා රූපේ දිහාට අදිනවා. කටේ කෙලවල තියෙන සාමාන්‍ය රසයක්. ඒකේ වෙලාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහේදී කන නහයට මේ ඇහැට හිත අදිනවා. ධක්මනේ තියෙන මේ වම දකුණ බලන එක බොහොම දෙවේලේ දකුණ කුකුලාගේ කර්මලා වගේ ඒ වෙලේ පේන්නේ සුදු වෙලා. ඉතින් එතකොට ඇහැට අදිනවා. ඇත්තට වාසික පුදුමාකාර අල්ල බැදීමක් බදා ගැනීමක් කරනවා. ඒ අල්ල බදා ගැනීම ඉතුරු පහ ඉතුරු හතර අරමුණු ප්‍රතික්ෂේප කරන තරම් බලවත් නිසායි ඇහි දෙපාරක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. තුන් සැරයක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. හතර සැරයක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. අඩු ගානේ ඇහැට අරමුණක් එල්ල වෙලා මේ දැක්කේ ඉත්‍ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ කහ පාට මේ නිල් පාට මේ රවුම් මේ හතරස් කියලා කියන්නේ චිත්තක්ෂණ හතරක්වත් එක දිගටම ඒ රූපේ බල බල ඉන්න ඕනේ කියනවා. ඒකට චිත්තක්ෂණ හතරක්ම සද්ද නාහ ඉඳ වෙනවා. ගන්ධ නොබල ඉඳ වෙනවා. රස නොබල ඉඳ වෙනවා. පහස නොබල ඉඳ වෙනවා. ඒ විදිහට එකම අරමුණ දිගේ හිත දිව්වට පස්සේ ඇති වෙන ගැම්මෙන් තමයි රූපයක් දැක්කා. Taman බලන්නෙක් බවට පත් වුණා කියන කටයුත්ත වෙන්නේ. යම් විදියකට චිත්තක්ෂණ දෙක තුනකින් චිත්ත වීදිය කඩලා ගියා නම් ඒ වෙලාවේ සද්දයක් ඇහිලා අකුණක් ගහලා අපිට බලන බැල්ම නඩත්තු කරන්න බැරි වුණා නම් අපිට නිකන් සුද්ධ පේනවා විතරයි එන වෙන තමා වෙතට එනවද වෙතින් යනවද කහද නිල්ද රතුද කියලා හොයන්න බෑ කොහොම කියන්නේ ඒක ඒකේ මතකයට යන්නේ නැහැ ඒක සංඥාව පිහිටව ගන්න ඉඩමදි අරමුණු කරන්න තරම් ඒක බලවත් නැහැ ඒක අභිධර්මයේ පරිත්තාරම්මන කියලා කියනවා චිත්ත විචි චිත්ත චිත්තක්ෂණ හතරක්වත් පනලා එක දිගට මේක තහවුරු කරාට පස්සේ මහාන්තාරම්මන කියලා කියනවා. මජ්ජත්තාරම්මන කියලා කියනවා. කොහොම කොහම හරි මේ වැඩපිළිවෙල කලින් මිනිස් වෙච්ච එකක් නෙමෙයි. අන්න ඒ බව හොඳට දකින්න නම් කාලේ ඉතාමත්ම සියුම් අංශු වලට කඩන්න පුළුවන් තරමට සතිය තීව්‍ර වෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කියනවා thin slicing of time කියලා. අපේ හිතේ තියෙන රිද්දම දකින ගතිය ඝන සංඥාවේ තියෙන්නේ. එකම දෙයක් දිහා බොහෝ වෙලා දැකලා ඒකට ස්ථිර සංඥාවක් ඇතිගෙන එක මතකයට යන තරමේ තියෙන්නේ. සතිය කරන්නේ අප්‍රමාද වෙලා එන එන චිත්තක්ෂණයට එළඹ ඉඳලා මේ දැකීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. අහනවා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ගන්ධ රස පහස ලබන කියන හැම එකක්ම ක්‍රියාවලියක් නෙවෙයි ක්‍රියාවලි. මේක පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වල කඩලා බලනකොට ඇහිම පෙන තා පෙනෙන තාලෙටම ඇහිම දැකීම දකින තාලෙටමයි ඇහිම ඇහෙන්නේ. ගන්ධ දැකීම ගන්ධ රස පහස සිද්ධ වෙන්නේ. ඒ යාන්ත්‍රණය එකයි. නමුත් වැඩියෙන්ම කෙලස් උපදින එකට තමයි වැඩියෙන්ම හිත අදගන්නේ. ඒකට අනිතව අකම කාගෙන එක්ක අපි දකින්නෙක් බාටපත් වෙනවා එක්ක අසන්නෙක් බාටපත් වෙනවා ගඳ බලන්නේ රස බලන්නේ පහස ලබන්නේ කියලා. ඉතින් මේකේ තියෙන මේ පටිච්ච සමුප්පන්න භාවය නිසා හට ගන්න ගතිය දන්නවනම් මේ බැඳිච්ච රාගෙට මේ රූපේ දකලා ඇති වෙච්ච රාගයට ඇලි බැඳී ගන්නවයි කියලා කියන්නේ නිකන් හීනෙන් දකපු දෙයකට ඇලි බැඳී ගන්නවා වගේ දෙයක්. ඉතින් ඒක නිසා ඒ ඇඳෙන ඇලීම බැඳීම හෝ ඒක වෙත බලමෙන පිළිබඳ සිත වෙනුවට දකින්න යාන්ත්‍රණය දකින්න පුළුවන් නම් අහනවා කියන යාන්ත්‍රණය දකින්න පුළුවන් නම් ගඳ බලනවා කියන යාන්ත්‍රණය දක ගන්න පුළුවන් නැත්නම් ඒක පිටිපස්සේ තියෙන සමීකරණය දක ගන්න පුළුවන් නම් සර්කිට් එක දක ගන්න පුළුවන් නම් මෙතෙක් ජීවිතේ දකපු වටිනාම චිත්‍රයට වැඩිය වටිනවා ඒ දකපු දේ. එක දවසක් ඒ ඊටාත්ම සරපරුස සෙන් මාස්ටර් කෙනෙක් එක්ක යටතේ ගෝලයක් වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ මාස්ටර් හරිම තරයිලු. ඒක නිසා කතා කරන්න දෙන්නෙත් නැහැ. හරියට වෙලාවට වාඩි වෙන්න ඕනේ. හරියට සක්මන් කරන්න ඕනේ. දෙන ආහාර ටික යැපෙන්න ඕනේ. ඉතින් මෙයා හරි වෙහෙසෙන් එහෙම ඉන්න ගමන් කොහොම හරි පර්යංක වෙලාවක පැනලා ගිහිල්ලා කන්දක් උඩට වෙලා ඉර බහිනටි බලන්න හිටියලු. ඒ මනුස්සයාට පෙන්වනලු ලෝකේ නැති මොනම කොහයක්වත් බෑ හොයන්න බැරි වර්ණ සංකල්පන වගේක් ඇවිල්ලා ලස්සනට ඉර බහගෙන යනවා ඒක හිතා ගන්න බැරිලු මේකේ තියෙන මේ සබා సౌందර්යය කොච්චර මත් උනාද කියනවනම් මම දුවගෙන ඇවිල්ලා ගිහලු මාස්ටර්ට මම මෙච්චර කල් භාවනා කරත් හරි අද ඉරබැස්මේ දර්ශනයක් තිබ්බා එච්චර ලස්සන දෙයක් නම් කවදාකවත් මගේ ජීවිතේ නෑ කියලා මාස්ටර් කනහරා එකක් ගහලා කිව්වලු තොගේ හිත ඔයිටත් වැඩි ලස්සනයි කිව්වලු. හිත ලස්සන නැත්නම් ඕක බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා ওই බුදුහාමුදුරන්ගේ පද තමයි ඔය කතාවට දාලා තියෙන්නේ. ඒකේ කියනවා ලෝකයේ තියෙන විචිත්‍ර වස්තු වල ඇති කිසිම චන්ද්‍රාගයක් නැහැ. චන්ද රාගයේ තියෙන උඹේ සංකල්ප වලට උඹ තියෙන ආසාව නිසා. එචා ලෝකේ විචිත්‍රත්වයේ එතන සිබිච්චාවයි උඹේ කාමච්ඡන්දේ බේරගනින් නැත්නම් අරස කරපන් කියලා. උඹේ කාමච්ඡන්දය හික්මා ගනින් කියලා. ලෝකේ විචිත්‍රකමේ නෙවෙයි තියෙන චන්ද රාගය. ඒ චන්ද රාගය කර තමන් දක්වන ආකල්ප වල තමයි විචිත්‍රෝ නැතිකම තියෙන්නේ. තමන් හැදිච්ච වැඩිච්ච හැටියට තමයි ඒක මනරම්ද නැත්ද කියලා කියන්නේ. ඒ නිසා ලෝකේ විචිත්‍රකමෙන් උඹ කෙලෙසෙන්නේ නැහැ. ලෝකේ විචිත්‍රකම එහෙම තියේදී Tamanට ඇති වෙන චන්දරාගය පිළිබඳව මේ පාලනයක් කරගන්නවා නම් ඔය මාගන්ධිය කුමාරිකාට බුදුරජාණන් වහන්සේ කියපු වචන නිසා උන් දැ හරියට වෛර බැඳ බුදුහමරුත් එක්ක. බඳලා අන්තිමට උදින රජුරුවන්ගේ <clears throat> අගබිසෝ පාටපත් වෙලා බුදුරජාණන්සේට හරියට නිඳ කරා. ගෝලයන්ට නැත්නම් ශ්‍රාවකයන් වහන්සේට නිඳ කරා පින්ඳ පහත් හැන්දක් බෙදාන්න දෙන්නේ නැතුව කුලියට මිනිස්සු දාලා බණින්න පටන් ගත්තා. මේ සංඝයා හරි ලැජ්ජාවටපත් වුණා. පින්ඳ පහතේ හම්බ වෙන්නේ නැහැ. යණ යන තැන බයිනවා. පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා විස්තරේ නොකිය ස්වාමීන් වහන්සේ වෙන තැනකට වඩිමු කියලා. මුදින බුදුන් කියවා මොකද කාරණා ඊට පස්සේ කිව්වා සාංශ මෙහෙමයි මේ දානේ නොලැබෙන එක වෙනම දෙයක්. නමුත් ඔබ වහන්සේටත් බයිනෝ. සංඝයාටත් බයිනෝ. ඒක නිසා මේ මිනිසුන්ට පව් සිද්ධ වෙනවා. අපිට විඳ ගන්න බැරි මෙච්චර මේ ලස්සන මේ ශාසනය වෙනෝ ඔබ වහන්සේට බයිනේ කියලා. ඒතර බුදුරජාණන්සේ ආනන්ද හැමදාට මොනවක් කිව්වෙත් නැහැ. මහගන්ධියගේ කුලියේ වයන මොකක්වත් කිව්වෙත් නැහැ. බුදුරජාණන්සේ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා ඔබ ගමේ හිටියත් අරන්නේ හිටියත් උඹට සුඛ දුක දෙක එනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරන්දහෙය භාවිත හිතක් ඇති මිනිසයා ඒ ඇති වෙච්ච හිත දුකට තමන් කාලකන්‍යා කියලා හිතන්නේත් නෑ නැත්තම් වාසනාවන්තයා කියලා හිතන්නේත් නෑ. ඒක දුන්න මනුස්සයා හොඳ දානයක් දීපු කෙනෙක්ද නැත්තම් දෝෂාරෝපණය කරපෙද්ද කියලා තමන් හෝ අනුන් වශයෙන් ආත්ම වශයෙන් බලන්නේ. පුසන්ති පසා උපදීන් පටිච්ච. තම තමන්ගේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තමන්ගේ රුචි අරුචිකම් අනුවයි. තමන්ගේ පෞරුෂත්වයේ අනුවයි. පුසන්ති පස්සා පුඩති මේ උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා යම් කිසි කෙනෙකුට එහෙම අනුසය කෙලස් නැත්නම් පෞරුෂත්වයක් කියලා හුවා දක්වන දෙයක් නැත්නම් රුචාචුකම් කල්ලාතුව පාවා දීලා නම් උන්දට කොහෙන්ද ස්පර්ශය ස්පර්ශ කරන්න කියලා අහනවා. ඒ නිසා මිනිස්සු කවුරු ගැහුවත් ඒක වදින්න නම් නමං ආත්මයක් වශයෙන් පෙනී හිටින්න ඕන. තනියටින් අපුඩි ගහන්න බෑ. ඒක තමයි මෙතනදී ප්‍රත්‍යুৎපන්න වශයෙන් එන්නා වූ අරමුණු කෙරෙහි පැවතිච්ච චන්දරාගයකුත් නැහැ. චන්දරාගයේ මතුවේ යුතුයමයි කියලා දෙයක්වත් නැහැ. ඒ චන්දරාගයේ මතුවෙන්නේ ඒ ඒ චිත්තක්ෂණය කියලා දන්නවනම් ඒවා ඉච්චර මුල් බහගත්ත දේවල් නෙවෙයි. ඒ විසයෙහි ආය ඇලි බැඳී ගන්න එක. එහෙම නැත්නම් ඒ චන්දරාග විසින් අභිනන්දනය කරනවා කියන එක මේ හීනයක් දැකලා මිරිඟුවක් දැකලා එහෙම නැත්නම් මේ පොඩි ළමයින්ගේ සෙල්ලංගයක පොඩි ළමයියක ගයක් කියලා හිතාගෙන කරන දෙයකට බැඳෙන බැඳීම වගේ අන්න ඒකට අවදි වෙලා ඉන්න එක තමයි මේ වර්තමානයේ එළඹ සිටි අවස්ථාවේදී අහන දකින දේවල් පිළිබඳව යෝගාවචරය පිළිපැදිය යුත්තේ. ඉතින් එවැනි හැඟීමක් අපි කියමු මේක අපි මේ කියන්න හදන දේ තේරුම් ගත්තයි කියලා. අන්නේම තේරුම් අරගෙන අපි ධක්මනේ කෙලවරට යනකොට අපිට රූපයකට හිත කැඩෙන්න ඉඩ තියෙනවා. සද්දයකට කැඩෙන්න හිත තියෙනවා. නැත්තම් කය වෙන තැනකට විසිරියන්න හිත තියෙනවා. ඒ මොකද අර පයේම හිත පවත්නකොට ඒ පයේ පවත්න අඩියේ හැපෙන එක දිහා බල බල ඉන්න එක එතනට එපා වෙලා තියෙනවා. ඒක නීරස වෙලා තියෙන්නේ මොකද එකම දේ දැකලා දැකලා දැකලා එතකොට හිත එලිපත් ඉන්න බලලා වගේ එන්න එකක් රූපයක් හෝ සද්දයක් හෝ දිහාට යන්න හදන්නේ. ඉතින් යෝගාවචරය අදිෂ්ඨාන කරගෙන ගියොත් දැන් මම මේ මැද යනකොට මට හොඳ සතියක් තියෙනවා. මේ අරිණට යනකොට අනිවාර්යයෙන් මේ කැඩෙනවා. එක්ක රූපයකට කැඩෙනවා, එක්ක සද්දයකට කැඩෙනවා. ඒ නිසා මට පුළුවන් නම් මේ ගෙනියන සතිය හලා ගන්න නැතුව, කඩා ගන්න නැතුව මම අදිෂ්ඨානයේ යුක්තව නැවතත් ඒ සතිය වට ගන්න නැතුව එන්න ඕනේ කියලා ගියොත් ඒ යෝගාවචරය ලෑස්ති වෙලා යන්නේ මේ දැන් රූප පේන්න ඉඩ තියෙනවා දැන් සද්ද ඇහෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොටත් වෙත පැමිණෙන රූප තියෙන ඉඩ තියෙනවා ඇහෙන ශබ්ද තියෙන ඉඩ තියෙනවා එතකොට යෝගාචර වඩා හොඳ අවස්ථාවක් තියෙනවා දැන් මේ පතුලේ කාය ප්‍රසාදයේ තිබුණ හිත කැඩිලා හිතට ඇහැට යන හැටි කනට යන හැටි දැකගන්න අර සත්පුරුෂයන් නොදැක්ක උපදේශ නොලබපෝ හික්පිච්ච නැති කෙනෙක් වගේ නෙමෙයි දැන් සත්පුරුෂයෝ දැකලා බණ අහලා ලෑස්ති මනසක යනවනම් දැන් මේ පයේ තිබුණ හිත ඔන්න රූප බලන්නපත් උනා මෙන්න සද්ධාහන්නපත් උනා කියලා මගද්දුරට සද්ද බලද්දී අහද්දී හෝ රූප දකිද්දී දැක ගන්න පුළුවන් තීරීට වැඩි. එතකොට යෝගාවචරය අනේ මම මෙච්චර උත්සාහ කරද්දිත් මගේ හිත ඇහැට ගියානේ මගේ හිත කනට ගියානේ කියලා පශ්චාත්තාප වෙනවනම් සරුවචනාංශය කියනවා ඒ දැකපු රූපය ආත්මය කරගෙනයි තියෙන්නේ. ඒක මම කරගෙනයි තියෙන්නේ. ඒක මගේ කරගෙනයි තියෙන්නේ. ඒහි ආත්මය තියෙනවායි කියලා හිතාන් තියෙන්නේ. ඒක ආත්මවන්තයි කියලා හිතෙන් තියෙන්නේ. ඒ නිසා තමයි පශ්චාත්තාප වෙන්නෙත් නැතුව ඒ දකින්න රූපේ මම මාගේ කියන්නෙත් නැතුව මේ තමයි අභාවිත මනසේ ඇති. නමුත් මම වෙනදා තරම් දුරදිග කියන්නේ මගට යනකොට මට තේරුම් ගන්න පුළුවන් උනායි කියලා පසුතැවිලි නොවි නැවතත් අර කම්මැලි වුණත් ඒකාකාරී වුණත් පයට හිත ගන්න පුළුවන් නම් ඒක මහ විශාල ජයග්‍රහණයක් යෝග ජීවිතේ. නමුත් වෙන්නේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇහැට හිත ගියා කියලා පශ්චාත්තාප වෙන එක. එතකොට බැඳීම නෙවෙයි ඇති වෙන්නේ ගැටීම. මේ බැඳීම වගේ මහානියක් කරනවා ගැටීමත්. ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ తాදී ගුණයක්, ඉවසන ගතියක්. මෙතෙන්දි කැඩෙනවා. ඒකට තමයි සක්මන බාර දීලා තියෙන්නේ. සක්මනේ තියෙන අභියෝග කර තත්වයක්. මෙන්න මෙතෙන්දි කැඩෙන්න පුළුවන් කියලා කල්ැතුව ඒක අනතුරු අංගවලක් තියෙනවා. ඒතියෙදි කැඩිලක් තියෙනවා. නමුත් එච්චරම දුරද කියන්නේ ඉස්සලා අපිට මගදී හෝ නැතර කරගන්න පුළුවන් නම් එතකොට සම්පූර්ණ ලෑස්ති වෙලා නැති වෙලා ගිය ඇති වෙන රාගය හෝ ලෑස්ති වෙලා යෑම නිසා අනේ මට මෙච්චර කරද්දිත් බැරි වුණා කියන පශ්චාත්තාපේ හෝ නැතුව ආපහු අර පතුලට හිත ගන්න තියෙන ඉඩ වැඩි. මේක තමයි පුහුණුව. මේකෙන් තමයි මේ අපිට මේ විවිධකේ ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා දැනගෙන ආයසරයක් හැරන වෙලාවේදී ආයසරයක් හැරන වෙලාවේදී ආයසරයක් හැරන වෙලාවේදී බලන්න ගියොත් අච්චරම අහුවෙන්නේ නැතුව අච්චරම දුරද කියන්නේ නැතුව විලල් වෙන්නේ නැතුව බහුල වෙන්නේ නැතුව මේ හිත මෙතනට ගියාට පස්සේ දුරන ගතිය වැඩි. එතෙන්දී ආරසා කරන්න පුළුවන් වුණොත් එතකොට ඒ යෝගාවචරයට එතනදී හම්බන යම් අත්දැකීමක් එදිනෙදා වැඩ කරනකොට මෙහිට වැඩි විකල්ප රාශියක් තියෙනවා. ශක්පනිති වගේ නෙවෙයි ගඳත් එන්න ඉඩ තියෙනවා. යමක් කමින් රස බලමුත් ඉන්න ඉඩ තියෙනවා. නැත්නම් කතා කරමුත් ඉන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙන දේවල් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කොයි එකටත් කැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙනවා ඒක වෙනද සීමිත පරිේශනයක්. සීමිත අභ්‍යාසයක්. ඒ නිසා මේක සක්මන හැරෙන වෙලාවදී හිත කැඩෙන එක දුර්වලකමක්වත් වැරද්දක්වත් කරදරයක්වත් නෙමෙයි. මේක පුංචි අභ්‍යාසයක් යම් යම් විචල්්‍ය සාධක වගේක් හැඟුම් උදාහරිදී බේර ගන්න තියෙන තැන. ඒ නිසා පරියංකේ දිගටම ඉඳලා කවදාකවත් ඒක ලැබෙන්නේ නැහැ. එනිසා අපිට සක්මනේදී පරියංකේ තරම් සමාධිය නැති වුණාට අන්නේ පැත්තට මේ යම් යම් විචල්්‍ය සාධක රාශියක් විවුර්ත වෙලා තියෙද්දිත් සත්‍යපවත්තගෙන මේ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම අර පරියන්කේදී ඇති කරගත්ත විවේකය එච්චරම ඝන බහල නැති වුණාට විවිධ බාධක අභියෝගතා මැදිත රැක ගැනීමේ අභ්‍යාසයක් තමයි මෙතනදී කරන්නේ. ඒකට තමයි මේ බද්දේ කරත්ත නැත්තම් මේ මහාකච්චායන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඒ රූපයත් ඒ ඇහත් පටිච්ච සමුප්පන්නයි. මට ඕන නම් පයේ පවත්තන්න පුළුවන් මගේ හිත. ඒතියෙදි ටක් ගාලා හිත ඇහැට යනවා යනකොටම ඒක කුප්පන જાති රූප ඕන තරම් ලෝකේ තියෙනවා. ඒක රූපයක් බවටපත් වෙන්නේ මගේ මෝඩකම නිසායි. එහෙම නැත්නම් මම පයේ හිටියනම් මගේ සතිය පය ගැටෙන තැන තිබුණා නම් එල ඇහක් තියෙන කෙනෙක් විදිහට නෙමෙයි මම කටයුතු කරන්නේ අන්ධෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ඒ වෙලාවට රූප තිබුණට පෙනුනට අන්ධෙක් වගේ වැඩේ වෙලා තියෙනවා. එතකොට ඇස් ඇත්තේ නමුත් අන්ධයෙක් කියන කටයුතු වෙනවා. මොකද පයේ ගෙනිච්ච සතිය පයේම ගෙනල්ලා තියෙනවා. එහෙම වෙනවනම් හොඳට යම් කිසි කෙනෙක් තනා බලාගත්ත සතිය සක්මනේදී හැරෙනකොට කඩා ගන්න නැතුව යනතරමට ඉන්ද්‍රිය මේ සංවරය තියෙනවනේ. එයා හම්බ වෙන්න ගිය මිනිස්සෙකුට උනත් ලැජ්ජා හිතෙනවා කඩන්න යාව. අර තේරෙන්න පටන් ගන්නවා මේ මනස දහනකට සමවැදිලා ඉන්නේ දැන්. මෙතෙන් ඩයිලා ඇද්ද කරලා වටේ කරකුණාට පිටින් බලන රූප වලට අන්ධ රූපයක් තියෙනවා. අන්ධ භූත ගතියක් තියෙනවා. ඇහෙන සද්ද වලට බීරි ගතියක් තියෙනවා. එතකොට මේ බලාන ඉන්න මනුස්සයාට තිබේම සතිය පිහිටුනවා. ඒක මහ බුදුම දෙල්ලමක්. කවුරු හරි හොඳට මේ වැඩේ කරගෙන යනකොට අනික් මනුස්සයා යෝගාවචරයක් නම් එයාට ලොකු කමටහනක් වෙනවා ඒක. නැති කෙනෙක් උනත් තේරුම් ගන්නවා මේ මනුස්සයා ඉන්නේ කටයුත්ත කෙරුවට මොකද මොම බැඳිච්ච දපණ වෙච්ච ගතියක් කියලා. එතකොට වෙන්නේ පරියංගයට හම්බෙච්ච නැති කංකටලු තත්වයක් යටතේ වුණත් යෝගාවචරයා අසංහීරං රූප දැක්කා කිපෙන්නේ නැහැ. ශබ්ද තිබුණා ඇහෙන්නේ නැහැ. ඉතින් මේක භෞතික විද්‍යාවට මොන විද්‍යාවකටත් අල්ලන්න විදියක් නැහැ. ඒ මොකද ඒකේ ඒකේ තියෙන තියෙන දේ පේනවා. මේ පේන දේ තියෙනවා කියන පද නෙමෙයි. මෙතනදී අපි තමා වශයෙන් ඔප්පු කරලත් පෙන්නනවා. එතන දේවල් තිබුණට පේන්නේත් නැහැ. ඒ වගේම ඒ පයේ අපි අත්දකින මේ ධාතු ගුණ තද ගතිය බුරුල් ගතිය වගේ හොඳට දැනුණට පයර දැනුණට වලලා බලලා පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා අවධානය යොමු කරන්නේ කොතෙන්ද කියන එක එතනදී හරි හරි මේ ශේෂ්ඨ තත්වයකදී පරිශීණය කරන්න වගේ යෝගාවචරයට තල්ලුවක් කරන්න දෙනවා. ඉතින් මේකෙන් තමයි ඊට පස්සේ යෝගාවචරයා ඒ එදින්දා වැඩ කරනකොට ඊටත් වැඩිය විචිත්‍ර තත්වයන් යටතේ විවිධාංකරණ විවිධාංගීකරණ වෙච්ච තත්වයන් යටතේදී හිත බේර ගන්න පුළුවන් ඉඩක් තියනවා කියන විශ්වාසය ඇති කරගන්න. එහෙම නැත්නම් එයා හිතනවා මට කෙලෙසයක් ආවා ඒ කෙලෙසි ආවේ අසබල නිසා. නැත්නම් අසවල් දේ නිසායි කියලා අනිවාර්යයෙන්ම කෙලෙස් ඇති වෙන්නේ බාහිර වස්තු වල කියලා නැත්නම් බාහිර වස්තුවේ කෙලෙසක් තියෙනවායි කියලා ඒ තන්නේ විශ්වාසයක තමයි මේ ගෘහි ලෝකේ ගත කරන්නේ. ඒකයි අපි මේ ලෝකේ මේ සදාචාර සම්පන්න කරන්න හදනවායි කියලා කියන්නේ මේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා. බුදුජානනාංශ කියන කවදාකවත් ඒ ලෝකේ මට්ටම් කෙරුවට හිතේ තියෙන ඒ කෙලස් තියෙන තාක්කල් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන් ඒ නිසා ලෝකේ විචිත්‍රත්වයේ එතනම තිබිච්චාවයි ඒ සූර වීර පුරුෂයා තමන්ගේ චන්දරාගය හිතේ තියෙන චන්දරාගය නතර කරන්න උත්සාහ කරනවා කියලා ඒක හරීම විප්ලවීය ඉදිරිපත් කිරීම. ඒ වගේම හරීම පුදුම Java කවන පරිශ්‍රණයක් කෙනෙකුට මේ ජීවිතේ කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා මේ වෙලාවක උරදෙන, ලය දෙන සමාධිය සමත සමාධියක් කොහොමඩක්වත් වෙන්න බෑනේ. සමාධියක් නැතුව වෙන්නත් බෑනේ මෙච්චර තීක්ෂණ වැඩක්. ඉතින් ඒ නිසා යෝගාවචරයට පරියංකේදී යම් ප්‍රමාණයක සතියක් පිහිටුවගෙන දවසක සක්මන් කරන ගමන් මේ වගේ දෙයක් අත්දැක ගන්න පුළුවන් වුණොත් රූපෙකුත් තිබුණා. ඒක මගට යනකොට තමයි තේරුණා මම දැන් රූප බලන්නේ කියලා. එහෙම නැත්නම් රූප වලට අහුවෙන්නේ නැතුව තමන්ට සක්මන හරවගෙන එන්න පුළුවන් වුණා නම් හොඳට තේරෙනවා මෙතන තියෙන සමාධියක් කියලා. නමුත් ඒ සමාධිය අර ධ්‍යාන නිමිත්තක් බලාගෙන හෝ කසින් නිමිත්තක් බලාගෙන හෝ ඇස් දෙක වහගෙන ගත්ත සමාධියක් නෙවෙයි. බොහොම සෙල්ලක්කාර සමාධියක්. ඒකට සමාධිය කියන වචනය යොදන්න සමහරු කැමති නැහැ. ඒ මොකද අර සමාධිය කියනකොට අර හිතේම වගත්ත චිත්ත රූපේ එතන නැහැ. බටේර රාම බටේ තියෙන රාමෝ එතන නැහැ. නමුත් වැඩේ සිද්ධ වෙනවා. ඊට පස්සේ එදිනෙදා වැඩවලත් කරන්න මේක පුරුදු වුණාට පස්සේ අනිත් ඕනම කෙනෙක් ඒ මනසට චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඇයි ඒ වගේ තැන් වලට යන්නේ? රාගය ඇති වෙන තැන් වලට යන්නේ මොකටද කියලා චෝදනා කරනවා. නමුත් ඒ පුද්ගලයා දන්නවනම් තමන්ගේ සීමාව එයාට රාග දනවන හිතවිල්ල කරා දනවන රාග රත්ත රූප දර්ශනයක පවා සතිය වැඩිවීමට එහෙම නැත්නම් මේ සහරත්ත හිතක් ඇති නොකර ගන්න අසංහීරං කියන හිතක් ඇති කරගන්න ඒක පරිේශනකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඔය නාගසමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ යද්දී අංගනාවක් නටනවා. හොඳට බීලා සංගීත රාවේත් එක්ක නටනවා. ඉතින් ඒක සායක භික්ෂුන් වහන්සේ නමකට විසම දර්ශනයක් බලන්න එපයි කියලා තියෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේක දකින්නේ මාර්යා විසින් පාරමද අටවන ලද උගුලක් කියලා. ඒකට මත් නොවන කෙනෙක් නෑ. ඉතින් ඒ ස්වාමීන්සට බේන්න පටන් ගත්තා මේ වගේ සීලු දෙනාගේම දනමන පිනවන රූපයක් ආවට පස්සේ මොන්න තරම් කෙලස් ප්‍රදේශයක් ඇවිස්සෙනවද කියලා ඒක ගැන බලාගෙන ඉන්නකොට මේ මාර පාෂේදී බලනකොට ඒ ශාංශිකේ රහත් භාවය ඇතිලා තියෙනවා. නටන නාටිකාංගනාවක් බීමත්ත සංගීත රාගයට නටනකොට ඒක දිහා බලන ඉඳලා ඒකෙන් චන්ද රාගය නෙමෙයි පහළ වුනේ නැත්නම් කාම ඡන්දේ නෙමෙයි පහළ වුනේ කුසල ඡන්දයක්. ඒක නිසා සාමාන්‍ය දර්ශනයකට බලනකොට නම් පේන්නේ තියෙන සංසය නොකලමනා වැඩක් කරයි කියලයි. නමුත් අවසාන ඵලයේ සංස ගොඩාව. ඒ නිසා එතන සමාධියක් තිබුණයි කියලා හෝ එහෙම නැත්නම් මේ අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාර තත්වයක් මොකක්වත් නැහැ. නමුත් ඒ ස්වාමීන් හොඳට දන්න නිසා විවේක වෙන හැටි, විස්රාම වෙන හැටි, උදකලාව කියන එක ඒ වෙලාවේදී කොහොම හරි සියල්ල එකලස් වුණා. ඒක දකින්න පුළුවන් උනේ එතන තියෙන මාරපාශයක් විදියට. ඒ වගේම ඔය බොහොම ප්‍රසිද්ධ කතාවක් ඔය ලංකාවේ සඳහන් වෙනවා. අනුරාධපුරේ බලා යන සංඝයා වහන්සේ නමක් සෑගිරි කන්දේ ඉඳලා යනවා මිහින්තලේ ඉඳලා ඉරේලිය වැටෙන්න ඕනේ වෙනකොට රස්නියනේ සේසන්සි පාන්දරම පිටත් වෙනවා දෙපරිසුරේ පාත්‍රය කරේ දාගෙන යනකොට යන්තම් කොස්කොල නැටි පේන වෙලාව වෙනකොට නැත්නම් අරුණලුණගින වෙලාව වෙනකොට ස්ත්‍රියාවක් එනවා ඉස්සරහට ඇවිල්ලා ඒ ස්ත්‍රියව 64න් එකක් පාලා උමරි පාලා යනවා. ආමඳුරෝ දකින්නකොටම දැක්කේ ඒ ස්ත්‍රියගේ ඇට ටික තමයි. දත් ඇට ටික දැකලා එතනම අට්ටික සංඥාව වඩනවා. ඒක කියන්නේ ඒ chance කල්ලාතු හොඳට අට්ටික සංඥාව වඩපු කෙනෙක් දැක්කේ අට්ටික සංඥාව වඩ වඩා යනකොට හොඳ ඉරනගින වෙලාව මධ්‍ය මේ සීතලයි ඒ සංස අට්ටික සංඥාවෙන් චතුත් අධ්‍යානයට හිතනම් වල ඒකෙන් rahat වෙනවා මේ මේ යන ගමනේ එතකොට මේ ඒ ස්ත්‍රියාව ඊට ඉස්සෙල් දවසේ අඩදබරයක් වෙලා ස්වාමි පුරුෂයා නැගිටින්න කලින් නැගිටලා අම්මගේ ගෙදරට යන ස්ත්‍රියාවක් ස්වාමි පුරුෂයා නැගලා ස්කප කඩලා නැගිටලා බලනකොට ගෙදර ගෑණි නෑ ඒ මිනිස්සේ අඹාගෙන එනවා පිටිපස්සෙන් මේ මිනිස්සේ යන්න තියෙන ගෑණි අම්මගේ ගෙදර තමයි කියලා යනකොට සංඥා නමක් හම්බ වෙනවා. අම්බිලාන ස්වාමීන් වහන්සේ ඉත්‍ත්‍යාවක් දැක්කද කියලා. කියනවා ස්ත්‍රියවද පුරුෂයවද දැක්ක දන්නේ නැහැ. දත්තට ටිකක් යනවා දැක්කයි කියලා. ඒ නිසා තස්සා දන්ත ටිකක් දිස්වා පුබ්බ නිමිත්නම් මනසිකරි. තතේව ධීරෝසෝ අරහත්තං අපාපුණී කියලා ගාතාවක් හදලා තිනවා. ඇයගේ දත්තට දැකලා මේ සංඝයා වහන්සේ පූර්ව නිමිත්තක් ඒ කියන්නේ කරින් වැඩලද අට්ටික සංඥාව ගත්තා. තතේව සෝ ධීරෝ තේරෝ එච්චරයි මේ මේ නොබැලිය යුතු ඔමරිපාන ස්ත්‍රියාවගේ තියෙන රූපේ පවා විවේකය එහෙම නැත්නම් හුදේකලාව දන්න මේ ධීර ස්වාමීන් වහන්සේ ඒකම අට්ටික සංඥාවට යන්න පුළුවන් අට්ටික සංඥාව නම් පිළිකුලට යන්න පුළුවන් නැත්නම් ධාතු මනසිකාරයට පටවි ධාතුට යන්න පුළුවන් එහෙම නැත්නම් වර්ණ කසිනයක් වශයෙන් සුදු පාටට යන්න පුළුවන් මේ ශාංශේ වඩලත් වෙලා තියෙන්නේ අසුබ භාවනාව. ඒ අසුබ භාවනාව මතින් ඒකෙන් අසුබ භාවනන යන්න පුළුවන් ඇත්තටම පළවෙනි ධ්‍යානෙට විතරයි. ඒකට ගිහිල්ලා ඒ ශාංශයෙන් rahat වුණාට පස්සේ අර දර්ශනයෙන් ඒ ශාංශ අවශ්‍ය ප්‍රයෝජනෙ ගත්තා. ඒ කියන්නේ මේ රට්ටපාල ශාංශ කියන විදිහට මේ අටවලා තියෙන උගුලේ හැම කනවා. හැබැයි හබක ගස ගන්නෑ. උගුල ගස ගන්නෑ. ඒ නිසා ඉත්‍ත්‍යාට පින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම භික්ෂුවකට කාම රාගය ඇති වෙලා කුස කාම ඡන්දය ඇති වුණා නම් ඒ අවස්ථාව හැටියට නරක දෙයකට පෙළඹෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් බේරගත්තේ ඒ ස්වාමීන් වහන්සේට මේ හුදකලා විවිධකයට තියෙන බොහොම ගැඹුරු හැඟීමක් තියෙන නිසා. ඒක නිසා එහෙම නැති කෙනා හැම වෙලාවටම කියනවා අපිට රාගය උපදින්නේ අසවලා අසවල් දේ කරපු නිසායි කියලා. මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයට විචිත්‍රින රමණීයත්වයට දොස් කියනවා භවනා කරන කට්ටිය එහෙම තැන් වලට යන්න එපයි කියලා. එහෙම කියන්නේ මේ බුදුහාමුදුරුව පෙන්නපු මේ ධර්මයේ තියෙන ඒ අර සෙල්ලක්කාර ගතිය දන්නේ නැති නිසා. එහෙම නැත්තම් මේ ඒක තියෙන ඒ සම්ප්‍රදායට විරුද්ධව යන ගතිය දන්නේ නැති නිසා. බුදුරජාන් වහන්සේ කියනවා අතේ තුවාල නැත්තම් වසභාජනයකට අත දැම්මට කමන්නේ නැහැ කියලා. අතේ තුවාල තිබුණොත් තමයි තුවාල යනෝ වස ඇතුල් වෙන්නේ. වෙන විදිහට කියනවනම් මේ 230 කරන්ට් එක ඇල්ලුවාට කමන්නේ නැහැ රබර් ග්ලව් එකක් දාලා තියෙන වෙලාවේ. ඒ රබර් ග්ලව් එක දැක්කේ නැතුව කෑ ගහන්න පටන් ගත්තොත් එimhe ඔක අල්ලන්න එපා. උතර කරන්ට් එක තියෙනවා. වදින්න පුළුවන් කියලා රබර් ග්ලව් එක දාපේ කරන්න හිතනවා. හරි හරි. ඒක දැම්මා කෑ ගහුවා. හරි. නමුත් මෙතන රබර් ග්ලව් එකක් දාලා තියෙනවා. ඉතින් එතකොට මේ දෙන්න අතර තියෙන ගැටුම වගේ තමයි මේ පෘතජ්ජනයත් ආර්ය බිමටපත් වෙච්ච එකනත් අර පිටේ වනේ තියෙන මීම පඳුරට බයයි වගේ. පෘතජ්ජනයා ඉන්නේ හැමදාම අනුන්ට දොස් කිය කියා. මට රාගය ඇතුනේ මට ද්වේෂය ඇතුනේ අනුන් නිසයි කියලා. ඒක සරුවචනාංශ කියනවා ඒක තමයි ස්වභාවේ. ඒ සාරයන් වහන්සේලා ආශ්‍රය කරපන්. සත්පුරුෂයන් වහන්සේලා ආශ්‍රය කළා. ඒ බණ අහලා ටික ටික පුරුදු කරන්න. කොහොමද පරියන්කේ ඉන්නකොටවත් අඩු ගානේ ආනපානෙ ගෙවෙනකන් ඉඳලා හිතට රාග අරමුණු වෙනවා, ද්වේෂ අරමුණු වෙනවා, මේ සැප වේදනාව එනවා, දුක් වේදනාව එව්වනිකන් මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා හිත පොඩ්ඩක් අර ඇති කරගත්ත විවේකයේ තුල තියෙන ඉස්පාසුව තුල තියෙන හුදේකලා බව මේ ජීවිතේ මේ භාවනාවේ තියෙන අත්‍යන්ත වැදගත් දෙයක් කියලා හොඳට ඒක පුරුදු කරගත්තොත් නිර්වචනය කරගත්තොත් ඒකේ ඉන්න පුරුදු වුණොත් සක්මනේදී පොඩ්ඩක් දුරට ඒක තව විවිධාංගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම සක්මනේ එහෙම පුරුදු කරාට පස්සේ ඒ යෝගාවචරයට මේ එදිනදා ජීවිත වැඩ කටයුතු කරනකොට යම් යම් අවස්ථාවල තමන්ගේ හිතට ධෛර්ය ආපු වෙලාවක ඒක දිහා බලලා හිත කෙලෙස නොගන සිටීමේ අභියෝගයට ගන්න පුළුවන්. මේක කවදාකවත්ම සදාචාරවාදියෙකුට තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. සදාචාරවාදී අනිවාර්යයෙන්ම දන්නේ කෙලස් නැති තැනක ඉන්න එක තමයි මුළු ජීවිතේම කරන්න ඕනේ කියලා. නැත්නම් මුළු රටම ඒ කෙලස් දනවන අරමුණු වලින් තොර කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒ කෙලෙස් දනවන අරමුණක් ආවොත් ඒ අරමුණ මරන්න හදනවා විනාශ කරන්න හදනවා මොකද අනික් කටට කෙලෙස් උපදී කියලා. ඒ මොකද මේ කෙලෙස් උපදින චර්යාව දන්නේ නැති නිසා. තරුවත් යනාංශයේ මේ සියල්ල දන්න නිසා උන්වංශ කියන ආදුනිකයාට පිටේ වනේ තියෙන මීමට ඒ පඳුර බයජනක වුණාට ඒක හොඳට දන්න කෙනෙකුට ඒ ගාණක් නෑ. එයා දන්නවා එතන අරස වෙන හැටි. එනිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ එක එකනා සංඝයාට කියනවලු මේවට සංඝයාට ගැලපෙන්නේ නැති වැඩ කියලා. උන්දලා දන්නේ නැතුළු අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා. අපි තමයි නියම සුදුස්සෝ බුදුහාම තමයි අරහත්. ඒකට සංසං කරන අපි තමයි නියම සුදුස්සෝ ඕනම තැනක ඕන දෙයක් කරන්න බලන්න. ඒව ගැන බයෙන් දඟලන අතේ තුවාලා තියෙන මේ පෘ탁ජනයෝ එහෙම දන්න කෙනෙකුට අත දික් කරන්න ගියාට ගත් දන්න කෙනාට කොල කඩා පාන දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේක මේ පව් කරන්න ලයිසන් දීප එකක් එහෙම නෙවෙයි. එහෙම නැතුව මේ Tamanට විසම දේවල් කරන්න දීපු බලපත්‍රයක් නෙවෙයි. Taman ඒ මට්ටමට ආවනම් Taman ඒ විමුක්ත වෙන එක, විවේක වෙන එක, විස්්‍රාම වෙන එක, උදකලා වෙන එක, ඒක මේ කෙනෙක්ගේ ගතියක් නෙවෙයි ඒක ධර්මතාවයක්. ඒකට මේ පැවිදි වෙන්න ඕනේ. ඒක නැත්තම් මේ ගීව නැතිව ඉන්න ඕනේ. ඒවා සේරම අර ලේහිරත් පහසුරත් කියන බින්දහතර කාරණා විතරයි. හම්බ වෙන හම්බ වෙන අවස්ථාවේදී ලැබිලා තියෙන විවේකය විස්රාමය හුදකලාව පුළුවන් තරම් අභියෝග තත්වයට තෙදී අභියෝග තත්ත්ව මවන්න යන්න එපා ඇති වෙන්න එනවා. ඒ එනේන වෙලාවේදී ලදලද අවස්ථාවේදී මේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි කරනවා නම් මම හිතනවා ඒක හරීම సౌందర్యාත්මක ජීවිතයක් වෙයි කියලා. හරීම නිතර තිරිහන් වෙන ජීවිතයක් වෙයි. නිතර ජීවත් වෙන ජීවිතයක් වෙයි. එහෙම නැත්නම් කෙලෙස් එනකොටම බය වෙනවා. කෙලෙස් අරමුණක් එනකොටම ඒකටත් දොස් කියලා අලි අවුලක් ඇති කරගන්නවා. ඒකෙන් පේන තියෙන අභාවිත මනස සත්පුරුෂය දැකලා නැහැ, සද්ධර්මයක් අහලා නැහැ, උත්සාහ කරලා නැහැ. ඒක නිසා ඒ සත්පුරුෂ ධර්මයේ නැත්තම් ආර්ය ධර්මයේ හැසිරෙනවා නම් අපි සරුවච්චන් වහන්සේ ඉන්න කාලෙම ජේතවනාරාමේ එදා ඉපදුනේ නැහැ කියලා කනගාටු වෙන්න දෙහෙම දෙයක් නැත්තේ නෑ. මොකද එහෙනම් ධර්මයේ යල්පයින ගතියක් නැහැ. ධර්මයේ කාලානුරූපව ජරාදිරාවට යන ගතියක් නැහැ. ඒ නිසා සතං ධම්මං න ජරං උපේති කියලා ලියනවා මේ සත්පුරුෂ ධර්මයේ කවදාකවත් ජරාවටපත් වෙන්නේ ජරාටපත් වෙන්නේ නොපුහුණු මනස. එහෙම නැත්නම් පුහුණු කරපොතේ මනස. ඒක නිසා ඒ ඉන්දියා සංවරයේදී සර්වජන් වහන්සේ පෙන්ලා දීලා තියෙන මේ විප්ලවීය ස්වභාවය. එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී ස්වභාවය හිතා ගන්න අමාරුයි. අර සර්වජන් වහන්සේ වගේ ආගමික ශාස්ත්‍රුන් වහන්සේ නමක් විනයක් ගැන කතා කරන කෙනෙක් සම්පූර්ණ ඒ සංස්කෘතිය ඉඳගෙනම ඒ ඒ සම්මුතියම ඉඳගෙන ඒක ගරු කරන ගමන් හරියට මේ විවේකයේ තේරුම් ගත්ත කෙනාට විශ්‍රාමයේ තේරුම් ගත්ත කෙනාට ඒ හුදකලාව තේරුම් ගත්ත කෙනාට පාර පෙන්ලා දීලා තියෙනවා ඒ ලෝකේ එහෙම තිබිච්චාවයි තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත් දීරෝ විනේති චන්දන්. ඒ ලෝකේ විචිත්තත්වයේ එහෙම තිබිච්චාවයි. උඹ සූරේක් නම් උඹ වීරයෙක් නම් උඹ ධීරයෙක් නම් උඹ කුසල ඡන්දේ ගැන පොඩ්ඩක් නැත්නම් ඇතුලෙන් එළියට එන ධර්මතාවය ගැන පිළිබඳ පරිසම් වෙන්නයි කියලා. මේකම වෙන විදිහකට කියන්න පුළුවන්. අපිට රූපයක් දකිනකොට ඒ බාහිර රූප නැත්නම් රූප ආරම්මණය කියන එක ඇතුළත එකක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට බාහිර එකක්. ඒ බාහිර එක චක්කු ප්‍රසාදයට එල්ල වෙන එකට කියනවා ආපාදගත වෙනවයි කියලා මුලිච්ච වෙනවයි කියලා ඒ මුලිච්ච උනාට පස්සේ අර ඉස්සලා කිව්වා වගේ දැන් චක්කු විඥානය පහළ වෙලා ඒ චක්කු විඥානය නැවත නැවතත් නැවත නැවතත් ඒකම ඒ හිතේම පහළ වෙන්නේ නැත්නම් ඒ රූපේම තම පහළ වෙන්නේ ඇතුලේ මොකද්දෝ සංතාරික බැම්මක් තියෙන නිසායි නැත්නම් ඇතුලේ Tamange මොකද්දෝ රුචිකත්වයක් මේකට තියෙන එකයි නැත්නම් ඇතුලෙන් Tamange මේ පෞරුෂත්වයේ බැඳීමක් තියෙන නිසායි. එතකොට එකම රූපයක් අපි දිගට බලනවයි කියලා කියන්නේ ඒක රූපයේ තියෙන ගතිය තමයි පිට ඉඳලා ඇතුළට එන එක. නමුත් අර සංසාර ගතිය නිසා, රුචිය නිසා, නැත්නම් කර්ම ශක්තිය නිසා ඒකට ඇති කරන ඡන්දය, ඡන්ද රාගය ඇතුළෙන් පිටතට යන එක. ඒකට ආශ්‍රව ධර්ම කියලා කියනවා. හිත ඇතුලේ තියෙන වැగిරෙන පිටතට වැగిරෙන මොහොදු වෙන ආශ්‍රව දන. එතකොට ඇතුලේ ඉඳලා පිටේ ඉඳලා ඇතුලට යන එකයි ඇතුලට යන පිටේ එකයි දෙක වෙන් කරගන්න බැරි කම නිසා තමයි පුත්තජනය තේරම පිටතට හේතු කරන්නේ. හොඳට විවේකීව බැලුවොත් මේ ආස්වාසය කියලා කියන්නේ පිටේ ඉඳලා ඇතුලට හුස්ම ගන්න එක. ප්‍රස්වාසය කියලා කියන්නේ මේ ඇතුලේ තියෙන හුස්ම පිටකන. ඉතින් මේ දෙකවත් වෙන් කරගන්න බැරි නම් මේ රූප ධර්ම දෙකවත් එයාට අමාරු වෙයි පිට ඉඳලා වර්ණ රූපය ඇතුළට එන හැටිත් ඒ වර්ණ රූපය පහළ වෙන නිසා තමන්ගේ ඡන්දය කාම ඡන්දය නැත්නම් මෙතන සංහිර කියන පදය බැඳෙන ගතිය ඇතුලෙන් පිටතට වැක්කිරන එක. මෙන්න මේ දෙක වෙන් කරගත්තා නම් බුදුරජාණන්සේ කියනවා ඇතුලෙන් පිට ඉඳලා ඇතුලට එන එක සංවර කරලා කවදාකවත් ලෝකේ කරන්න බෑ. එකක් කරත හැකි ඇතුලෙන් පිටතට වැగిරෙන මේ කාම ඡන්දය මේක Tamange වගකීමට වැටෙනවා. ඒක නිසා ඒ ඉන්දිය සංවර සූත්‍රයේදී සරුවචනාංශය කියන පෘ탁ජනයට චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං මේ ඇහැ ගැනමයි අපි නිදර්ශනෙට ගන්න. ඒ කියන්නේ අනිත් එක්කෝටම මේ සමාන නිදර්ශනේ. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං. මනාපයක් හෝ අමනාපයක් පාල වෙනවා. මධ්‍යස්ථව දකින රූප දිගේ අපි එලවලා බලන්නේ මනාපේ හෝ අමනාපේ තීව්‍ර රූප පොටොත් අරගෙන ලොකු කරගෙන තියාගෙනත් ඉන්නවා. ඒ තරමට මේක අපිට අපි කැමති වෙනවා අකමැති වෙනවා. ඒ මේක දැනගෙන දැන් මේ මට කොමනාපයක් ආවේ කොමනාපයක් ආවේ කියලා දැනගෙන යත්වාදීකරණ මේතං අසංගතං විහරන්තං uppajjati papaka kusala dharma තත්ත සංවරය ආපජ්ජති යම් හේයකින් මේ ඇතිවෙච්ච මනාපය මේ ඇතිවෙච්ච අමනාපය නිසා අසංවර වූ හිතකින් ගත කරොත් උපදින්න ඉඩ තියෙන කෙලෙස් මේවා මේවා කියලා දැනගෙන එහෙව් කෙලෙස් නොයිපද වීම පිටිස හිත සංවර කර ගැනීම තමයි පෘථජනර දෙන පාඩම. ඉතින් දැනටම දැනන රූපෙත් දැක්කා. එක්කම නාපේ පහල වුණා. එක්කම නාපේ පහල වුණා. හැබැයි මේ දැන් ගැම්මට යනවා මේක. හැල්මට යනවා මේකේ. ඒ රූපේ දිගටම අබිරමණය කරනවා නම් දිගටම චන්ද්‍රාගේ පහල වෙනවා. අසංහීරං. එපා එකක් නම් දැක්කේ අසංකුප්පං කිපෙනවා. අසංකුප්පනේ කුප්පං කිපෙන ගතිය තියෙනවා. මෙන්න මේ රාගය හෝ මෙන්න මේ කිපෙන ගතිය දිගට දැන් එන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා මෙතනදී මම තවදුරටත් ඒ හැල්ම, ඒ රැල්ල, ඒ ගැම්ම යන්න නොවීම පිණිස යමක් කළ යුතුද? ඒකට කියනවා ඇහි සංවරය කියලා. කන, නාසය, දිව, කය හැම එකටම මේ එකම පදේ තමයි පාවිච්චි කරන්නේ. කරනකොට කරනකොට ඒ මනසට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ ගත්ත ගැම්ම ඒකට දිගට යන්න දෙන්නේ නැතුව කොයි තැනකදී හෝ සතිමත් වෙලා නැවත එක්කෝ රූප බලන එකෙන් සද්ධාහන දැනට මූල කර්මත්තාන කොහේ හරි යන්නේ. යම් වෙලාවක සෝවාන් වුණොත් එඳ ආර්ය தත්තරපත් වුණොත් ඒ පුද්ගලයාට වෙන්නේ චක්කුණව සෝපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං එයාටත් රූප දැකලා රූපේ මනාපේ උපදිනවා එහෙම නැත්නම් අමනාපේ උපදිනවා නමුත් තත්ත අට්ඨියති හරායති jigucchati අනිච්ච සංඥා උපදවනවා න ඉච්ඡති ආ දන්නවා දැන් මේ විවේක තිබිච්ච හිත විස්රාම වෙලා තිබුණ හිත උපේක්ෂාවේ තිබුණ හිත එහෙම නැත්නම් හුදේකලා වෙච්ච හිත දැන් ඔන්න ඇද්දා එක පැත්තකට. දැන් රාගේ පැත්තටද දැන් දෝෂේ පැත්තට ඇද්දායි කියලා දැනගන්න. දැකලා ඉවරලා චි මෙච්චර වෙලා තිබුණ විවේකයේ මට නැති වුණා. උපේක්ෂාව නැති වුණා. දැන් මේ රාගෙට ගියා ද්වේෂයට වුණා කියලා එයාට පුංචි ලැජ්ජාවක් ඇති වෙනවා කියලා කියනවා. ඒකට කියන්නේ න ඉච්ඡති න ඉච්ඡති කියන පදේ විස්තර කරන්නේ අට්ටියති හරායච jigucchati අට්ටියති කියන්නේ මේක හැර දාන්න හිතෙනවා හරායති කියලා කියන්නේ අතහැර දානවා jigucchati කියලා කියන්නේ අට්ටියති කියන්නේ ලැජ්ජ වෙනවා jigucchati කියන කියන්නේ හරායති කියලා කියන්නේ හැර දානවා අට්ටියති හරායති jigucchati ඊකට jugupsa ජනවා නැමේ ලස්සන තිබුණ හිත කෙලසුණයි කියලා ඉතින් මේක අභාග්‍යයකට වගේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ අනිච්ච සංඥා කියලා න ඉච්ඡති කිය. අපේ අටුවාවත් පොතෙත් තිතේ අනිච්චා සංඥා. අනිච්චතාවය ගැන කතා කරනවා. මෙතන තියෙන්නේ අනිච්චතාවය නෙවෙයි නිට්ටය නැති කතාව නෙවෙයි. ඉච්ඡතාවය නෑ කියන එකයි. ඒ බුරුමට පොතේ නම් ටිකක් මේක දැනගෙන තියෙනවා. නමුත් අපේ සිංහල පොතේ ඔක වරද්දවල තියෙනවා කිරිමානන්ද සූත්‍රය පටන් ගන්නෙත් අනිච්ච සංඥාවෙන් පස්සේ වෙනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා. ඉතින් අටුවාචාර්ය වංශ කියන්නේ අනිච්ච කියන පදෙම තමයි සම්බන්ධ කරන්නේ. එතකොට අනිච්ච කියනකොට දන්තද ඡයන දෙකක් බැඳෙන්නේ. අනිච්ච කියනකොට ඡයන බැඳි මහ ප්‍රාණ ඡයන තියෙනවා. එතකොට ඉච්ඡති කියන පදේ කැමැති වෙයි කියන පදේ අනිත් පැත්තයි තියෙන්නේ. නිච්ඡතාවේ නෙමෙයි. ඉතින් මේක මේ භාවනා කරනකොට දැනගන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනෙකුට වුණත් රූපයක් දැකලා මනාපය උපදිනවා. රූපයක් දැකලා අමනාපය උපදිනවා. ඒක මේ මාසසේ හැටි. ඒ පෘ탁ඥය ඒක රහසින් අබිරමණය කරනවා. ඒකල හිතන එක මට ලැබිච්ච ලකූ ලාභයක් කියලා. එයා දන්නේ නැහැ ඒකට පිටිය යුතු ආකාරය. ඒක උපදින තියෙන කෙලෙස් වලට දොර වහන හැටි දන්නේ නැහැ. නමුත් ආර්යයන් වහන්සේට දැකලා අනේ මයිලඟ තිබුණ මේ විවේක හිත නැති වුණා. බද්දේ කරත් එක් හැදුනා. විස්රාමේ නැති වුණා උපේක්ෂාව නැති වුණා කියලා ඒ වෙච්ච අලුතෙන් ආපු ඒ දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අට්ටියති හරායති ජිගුච්ඡති එනිසා යාට රූප රාග මේ ද්වේෂ පහල නොවෙන එක නෙවෙයි තියෙන්නේ දැනගත්ත ගමන් ආයෙකට පොහොර දාන්නේ ඊට පස්සේ හාත්පසම වෙනස් කතාවක් රහතන් වහන්සේට සිද්ධ වෙන්නේ රහතන් වහන්සේටත් සුබ සුබ වස්තුවක් දකින්න දැක්කට පස්සේ උන්වහන්සේටත් අවශ්‍ය නම් ඒකේ සුබ සංඥාව ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ කොච්චර භාවිත මනසක් තියෙනවද ඒකේ අසුබේ දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් සුභ අසුබ මැදට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අසුබ සංඥාවක් දකින උදේ පාන්දර ගැරඬිකුණක් දකින්න. නැත්නම් බලුකුණක් දකින්න. නැත්නම් බලු වර්චස් ටිකක් දකින්න. දැක්කට පස්සේ ඒකේ සුභේ දකින්නත් පුළුවන්. ඕන්න ඕක තමයි සංසාරේ හැටි කියලා ගත යුතු සංඥාවත් එහෙම නැත්නම් ඒක අසුබේ දකින්න පුළුවන් නැත්නම් සුභ අසුබ දෙක මතර යන්න පුළුවන්. ඒ නිසා රාතන් වහන්සේගේ හිත රිමෝට් කන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. කවුරුත් බොත්තම් තද කරාට රාතන් වහන්සේගේ හිත පෙරලෙන්නේ නැහැ. උන්වහන්සේට ඕන නම් කොයි දේ පෙන්නුවත් අසුබේ ගන්න පුළුවන් සුබේ ගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේට තියෙනවා 이르දියක්. ඒක අරහත් 이르දිය කියලා කියනවා. බාහිර තියෙන දේ සුබ වුණත් බාහිර තියෙන දේ අසුබ වුණත් උන්වහන්සේට මුලිච්ච වෙනකොටම සම්මුති වශයෙන් මේකේ සුභය අසුභය තේරෙනවා. Tamanට ඕනේ නම් සුභය අසුභය දකින්න පුළුවන් අසුභය සුභය දකින්න පුළුවන් එහෙම තමයි මේ නාගසමාන ස්වාමීන් වහන්සේ අර සුභ සංඥාව තියෙන එකේ මේක මාර උගුලක් වශයෙන් දැකලා බය වෙලා නැත්තම් කෙලෙස් උපදින තියෙන අවස්ථාව දැකලා එහෙම තියෙන රහත් වෙලා ඒක නිමිත්තක් කරගත්තා ඒක නිසා විපස්සනාවට විශේෂ වූ අරමුණක් නැහැ මේ ආනාපානෙ ගන්න විපස්සනාට අවශ්‍ය කරන සතිය සමාධිය වඩන්න විතරයි. යම් ප්‍රමාණයකට සමාධි වැඩනවා ඊපස්සේ නිමිත්තත් අයින් වෙනවා ආනාපානෙත් අයින් වෙනවා. ඒ අදාගත්ත සමාධිය මත ඉතින් ඊටු විපස්සනා ඥාන වැඩනවා. ආයෙ කැඩුනොත් ආයෙ අර සමාධිය අරගෙන නැත්නම් ඒ නිමිත්ත අරගෙන ආයෙ ටිකක් හිත තන වඩා ගන්නවා. මේකට සමහර වෙලාවට ආනාපාන දිගේ ගියාට යම් තැනකදී තද බල හිතවිලි එන්න පටන් ගන්නවා. සංඥා එන්න පටන් ගන්නවා, චේතනා එන්න පටන් ගන්නවා. එතකොට හිත විසිරෙනවා හරියට. තැම්පත් වෙලා තිබුණ මීමැසි පොදියක් ඇවිස්සුනා වගේ. එතෙන්දී සමාහටේ යෝගාවචරයට අතරමැදි හරි කමන්නේ එක්ක ආනාපානෙම ගන්න පුළුවන්. නැත්නම් බුද්ධ අනුස්සතිය ගන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී භාවනා ගන්න පුළුවන්. මොකද එයා දන්නවා දැන් මේ ගන්නේ අර විසිරිච්ච හිත එකතු කරගන්න කියන. දවසක් සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා භික්ෂුණී ආරාමයට. ගිහිල්ලා සූදුක් අහලා නැගිනියනේ තම තමන්ගේ සතිපට්ඨාන භාවනා කරනවාද කියලා අහනවා. ඉතින් ඒ සියලුම දෙනා වහන්සේ වැඩි එක හොඳයි ස්වාමීන් වහන්සේ අපි කවුරුත් වගේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අපි සතිපට්ඨානේ වඩනවා කියලා සෝද සතුරු සාමිජිකට යනවා. පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිලා කියනවා මට අවස්ථාවක් හම්බුණා ස්වාමීන් වහන්සේ මම භික්ෂුණී ආරාමයට ගියා. ඒ ඒ භික්ෂුණීන් වහන්සේලා තම තමන්ගේ බණ භාවනා ටික කරගෙන යනවායි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද උඹ ඒගොල්ලන්ට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නේ නැද්ද කියලා. එතකොට ආනන්ද හාමුදුරන්ට නිකන් අහපු නැති එකක්. ඉතින් කියලා දෙන්න ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ. එතකොට වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මං කෙරේ අනුකම්පා කළා මට කරුණා කළා මේ පණිදාය භාවනා පණිදාය භාවනා කියලා දෙන්නේ කියලා. එතකොට සරුවචනසේ සඳහන් කරනවා ආනන්ද මේ සතිපට්ඨානය වඩනකොට මුලින් අපි යම් ප්‍රමාණයකට හිත කීකරු කරගෙන ආනාපාන දිගේ හරි පිම්බීම හැකිලිම හරි සමතේ මේ සක්මණෙන් හරි කරගෙන ගිහිල්ලි ඉවර වෙලා මේ වේදනා චෛතසික චරිත වලට සමහර වේදනා වගේක් එන්න පටන් ගන්නවා විඳීම් වගේක්. එතෙන්දි හිත දරන්න බැරි විදිහට විසිරෙනවා. සම සමහරකට සංඥා ඇවිල්ලා මේ බොහොම ලස්සනට ගිය ගමන හලහප්පලා දානවා. කඩකප්පල් කරලා දානවා. සමහරට සංස්කාර වශයෙන් ඇවිල්ලා ඇවිස්සෙනවා. ඒකට ඒ යෝගාවචරය හරි දුකටපත් වෙනවා. අනේ මෙච්චර දුරට එනකම් භාවනා ගියා. දැන් මෙතෙන්දී හිතා ගන්න බැරි වේදනාව වගේක් ඇවිල්ලා හිතා ගන්න බැරි හිතවිලි වගේක් ඇවිල්ලා සංඥා වගේක් ඇවිල්ලා කරදර වෙනවා කිය. ඒකට හිත සම්පූර්ණයෙන්ම අර මීමැසි පොඩි ඇවිස්සුනා වගේ, පෑදිදී නිකම් බොරදී එකතුනා වගේ, අනාකූල ප්‍රවාහය අකුරුනා වගේ ගැස්සෙනවා. අන්න ඒ වෙලාවට යෝගාවචරයා පණිදාය භාවනාව කරන්න කියලා කියනවා. ඒ වෙලාවේදී හිත විසිරී කියලා පණිදාය භාවනා කියලා කියන්නේ මේ බෙදලා ගත්ත අලු මේ අග්ගලා පිටි ටිකක් අලුව පිටි ටිකක් වගේ ඒක උඩ දැම්මොත් විසිරී යනවා. ඒකට පැණි ටිකක් දාලා ගුලි කෙරුවොත් ඒක හැඩයක් අරගෙන තනකට දමලා ගන්න පුළුවන් තරමට උණ්ඩයක් වගේ හදන්න පුළුවන්. දැන් අලු ටික මේ අලු පිටි අග්ගලා පිටි ටික අලු ටික අරන අලු ටික අලුව පෙට්ටි ගන්න කාට හරි දමලා ගැහුවට කවදාකවත් එල්ලෙට යන්නේ නැහැ. ඒක හතරමෙද වැටෙනවා මොකද ඒකේ තියෙන අර වෙලිච්ච ගතිය නිසා. ඒක නැවත එවිකිරණේ වෙනසුළු ගතිය නිසා. පැණි ටිකක් දාලි වල ඕන තැනකට ගැහුවොත් පැණි දැම්මට පස්සේ ගහන්න යන්නේ කාට නෑ මං හිතන කවුරක්වත්. නමුත් ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විසිරණ ගතියක් එනවා. එතකොට ආයේ පණිදාය භාවනා කරන්න කියනවා, මෛත්‍රියට දාන්න කියනවා, බුද්ධ අනුසතියට දාන්න කියනවා. නැත්නම් ආය ආනපන යන ආය පිටියක් ගුරු කරගන්න වෙනවා. ඒකට ආය එල්ල කරන්න පුළුවන්. වාහනේ විදියට ඒ යනකොට තනින් තනින් දුවන වාහනේ යද්දිම බැටරිය charge වෙන්නේ. ඩයිනමෝගෙන් කරන්ට් එකක් දීලා බැටරියට charge වෙනවා වගේ යනකොටම වරින් වර වරින් වර charge වෙන්නේ නැත්නම් අර වගේ පොඩි උපක්‍රම කරන්න කියනවා. නමුත් ඒව කරන්න මේ පරියන්කේදී වුණාට මේ කියන විදිහට එදිනදා ජීවිතේ වැඩ කරනකොට අපි තැවෙන්න පටන් ගත්තොත් අනේ මගේ නරක වේලාවට මට මේ අසුබ දර්ශන තියෙන තැනකට යන්න වුණා සුබ දර්ශන තියෙන තැනකට යන්න වුණා මම ඉන්නේ කාම ලෝකයක එහෙම නැත්නම් මම ඉන්නේ പ്രേත ලෝකයක කියලා ඒ මොන දේ වුණත් Taman ආතුර වෙන්නේ මේ වර්තමාන අරමුණේ සංහිර භාවයේ අසංහිර භාවයේ අකුප්පා භාවයේ පිළිබඳව පුහුණුමදිකම නිසා. නිසා හොඳට ඒක අවස්ථාවක් කරගන්න ඕනේ මට මෙතන තාම පුහුණුමදි. නමුත් ඒක බාහිර පරිසරයේ දෝෂයක් නෙවෙයි. මගේ නුපුහුණු මනසේ පුහුදුන් මනසේ ඇති කියලා ඒක දිනු කරන පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට ඕන කලබල පරිසරයක ඒ විවේකය ඒ බද්ධේ කරත් එහෙම නැත්නම් ඒ කියන හුදේකලා බව ලබා ගන්න පුළුවන්. එදාට තමයි අපිට මේ පරිසරයෙන් කෙලස් වලින් සමුගැනීමක් කරන්න වෙන්නේ. ඒක ඒකට අවශ්‍ය කරන දේ තමයි අපි මේ පරියන්කේදී විවේකතනක් හදලා දීලා ඒක හොඳට තහවුරු කරගෙන ඒකට පිටින් දේවල් එනකොට හිත නරක කරගන්න නැතුව මේක වැඩිදුර අභ්‍යාසයක් කියලා වැඩිදුර කඩින් පරීක්ෂණයක් කියලා දිනු කරගත්තොත් ඒක තවදුරටත් දිනු කරන්න පුළුවන් සක්මනේදී. සක්මනේදී දිනු කළොත් මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන එදිනදා වැඩවලට ගන්න පුළුවන්. <coughs> එදිනදා වැඩවලට දිනු කරපු කෙනාට ආපහු නැවත ගියෙක් වශයෙන් නම් ගෙවල් දොරට ගියාට පස්සේ ඒ පරිසරයට දොස් කිය කිය ඉන්නේ නැතුව එහෙම නැත්නම් ඒ බාධා කරන අය හොයනවා වෙනුවට Tamangeema ගෙනිච්ච ඒ ප්‍රතිශක්තිය, ඒ දැරීමේ ශක්තිය වැඩි කරගන්න පුළුවන් නම් එතකොට මම හිතනවා ඒ gedare ඉන්න අනික් මිනිස්සු ඉන්න උනත් ඒක හොඳ ආදර්ශයක් වෙයි. මේ මිනිසයා කුප්පන්න බෑ කියන එක. කිපෙන ගති නැහැ. ඒ වගේම තද බල ආසාවකුත් නැහැ. ඉතින් මම හිතනවා මේ මේ කෑල්ල මම ඊයේ ධර්මදේශනා නිමාවේදී මේ අපන්නක ප්‍රතිපදා වශයෙන් නැත්නම් සාමීච ප්‍රතිපන්න වශයෙන් පෙන්වුවා කරා. අලුත් මේ සූත්‍රයේ මේක හොඳට තව ඩිංගිත්තක් ඉස්සර කරලා ඉස්සරහට ගිහිලා විස්තර කරන තැන තමයි මේ වර්තමාන අරමුණේ හිත තියාන හිටියත් ඒකේ රාගෙ ද්වේෂෙ මොහ ඇති වෙන්න පුළුවන් අන්නේ ඇති වුණාට පස්සේ පිහිටිය යුතු ආකාරය බණ නාහපු කල්යන මිත්‍යන් ආශ්‍රය කරපු නැති කෙනාට වැඩිය කරගෙන ගිය එකනට අමුතු ප්‍රස්තාවක් වෙනවා හැබැයි හරියට Tamanගේ මට්ටම දැනගෙන බැරි දේවල් වලදී කරන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. පුළු පුළුවන් වෙලාවේදී ඒ තමන්ගේ ඉන්ද්‍රිය দমনය බයලජ්ජාව සතිය දිනු කරන දිනු කරන යන්න පටන් අරගත්තොත් සී හැම මතුවෙන සිද්ධියකින්ම තමන්ගේ විවේකයේ තහවුරු කරන එක එනිකම් හුදු කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකයක් උපති විවේකයක් ඒ කාර්ය බහුල ජීවිතය ගත කරන්න පුළුවන් බවට අනන්තවත් මේ තොරතුරු ත්‍රිපිටකයේ තියෙන අටුවාවේ තියෙනවා. නමුත් ඒක මෙයාට වෙච්ච දේ මෙයාට අදාළ නැහැ. ඒ නාගසමාල හමුදුරන්ට වෙච්ච දේ තව කෙනෙකුට අරමුණක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අර දන්තට්ටික ඒ තිසතුවාමින් වහන්සේට වෙච්චිද තව කෙනෙකුට නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් හැම අවස්ථාවකම සම්පූර්ණ ධර්මයක් තියෙනවා. අර උකහා ගන්න හිත එහෙම නැත්නම් ඒ විනීත හිත දියුණු කර ගන්න දන්න කෙනාට ලැබෙන ලැබෙන හැම අවස්ථාවකම තමන්ගේ අර ප්‍රතිශක්තිය වැඩි වීමට ධෛර්යයක් වෙනවා. ඒ නිසා අද මම හිතන්නේ අපි අද ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව වෙනවා. මේ කොටස රිට්ටිට යම් විදිහකට හේතු වෙලා ඉවත් වෙලා යන කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනාට gedara වැඩ පිණිස homework වලට වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්මදේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාටම සැනසීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පැයකුත් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අද ටිකක් දිනුවක් පේනවා. මේ අපි හතරයි කාල විතර වෙනකන් සක්මන් භාවනා කරලා නැවතත් පරියන්කයකට එකතු වෙමු කියලා යෝජනා කරනවා. ඊට පස්සේ අපි අද රැයට 8ට ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.